දැන් අපි වෙන් කරගත්ත ධර්ම සාකච්ඡා සඳහා වෙන් කරගත්ත කාලය අපි මිලලා තියෙන්නේ. ඒ වගේම අද වෙන්න පුළුවන් අපේ මේ ට්‍රිට් එකේ අන්තිම ධර්ම සාකච්ඡා අපි හිට වෙනකොට මේ විසිරලා ගිහිල්ලා මේ වෙනකොට ලිඛිත ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ඒකෙන් පටන් අරගනිමු. ඒ අතරමැදි මොන හරි වෙන ප්‍රශ්න මතුවෙනවනම් සාකච්ඡා සභාවේ ප්‍රශ්න තියෙනවනම් මතු කරන්නයි කියලා මම සාදරයෙන් ආරාධනා කරලා තියෙනවා. මේකේ සඳහන් කරලා තියෙන්නේ ගරු ස්වාමීන් වහන්සේ දසීල් සමාදන් වූ විටකදී ඒ අන්තිම දසවෙනි ශිල්පදයේ පරිදි රන්ත්‍රිදී මිල මුදල් පරිහරණය අක්කපේ එහෙත් පින් කටයුතු සඳහා යාමීම් සම්මාදන් වට දීමට හා ආහාර පාන ලබා ගැනීමට මුදල් මිල මුදල් ළඟ තබා ගැනීම වරදක් නැති බව පොතක දීතිමි. ලෝභයේ වැඩි වෙන මෙම සම්පත් ලබා ගැනීම සඳහා මිල මුදල් පිළිගැනීම හෝ වේදන් කිරීම නිසා දසවන ශිල්පදය බිඳෙන බව ඒ සඳහන් විය. ස්වාමීන් වහන්සේ මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දෙනෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඉතින් මේක මේ මම හිතන්නේ බුද්ධ පරිණිතවාණයෙන් පස්සේ වැඩියෙන්ම විවේචනට ලක් වෙච්ච එහෙම නැත්නම් මේ සාකච්ඡාවට ලක් වෙච්ච සිතාවදයක්. ඔක දෙවෙනි ධර්ම සංගාය වෙනකොට මේ අක්කපදස වස්තු වලින් එක එකට ආවා ඕකත් මේ ධාතු රූප රජිත මොකද්ද මට මතක නැහැ ඒකෙදී ඒ ශික්ෂාව දෙතේ අක්කපදස වස්තුයේදී උගන්වනවා ඒක ඒ වෙනකොට පටලවාගෙන තියෙන හැටි දැන් අවුරුදු 100 යනකොටනේ දෙවෙනි විෂය දෙවෙනි ධර්ම සංගායනාවේදී එතනදී මුදල් පරිහරණය කැප කරගෙන තියෙනවා කොහොම හරි කරගෙන කමක් නැහැ කියන මට්ටමට දාගෙන තියෙනවා එතනින් අද දක්වාම මේ මුදල් පරිහරණයේ විහිළු ශික්ෂාපදේ හුඟක් කරලා කතා නොකරන ශික්ෂාපදයක් බාටපත් වෙලා තියෙනවා. මොකද ඒක ඒකට හේතුව ඒක පිළිබඳව පිළිසිදුව කතා කරන්න පුළුවන් තත්ත්වයක් ගුරුන්ටත් ගෝලයන්ටත් පැවිද්දන්ටත් උපවිද්දන්ටත් නැති වෙච්ච තත්ත්වයක්. ඒක නිසා මේ මේක පිළිබඳව මෑතක පොත්වගයක් අපි නිස්සාරණයෙන් ගහලා බෙදලා දුන්නා. මේක මොකද්ද මේකේ තියෙන බේරුම ඇති කරගන්නේ. නමුත් ඒක ඊටාමත්ම දන්නා කියන කෙනෙකුට විතරයි දෙන්නේ. මොකද එහෙම නැතුව අනික් අයට දීලා මෙවුවා පැතිරිච්චාම තියෙන සමගිය අසමගිය වලටපත් වෙන නිසා විරුද්ධ විරුද්ධ කතා කරන්න බැරි ශික්ෂා පදයකටපත් වෙලා තියෙන නිසා. ඉතින් මේකෙදී මෙතන අර්ථකථන දීලා තියෙන්නේ Taman ළඟ තියාන සම්මාදන් වලට තියෙන යෑම් වීම වලට දුන්නොත් කමක් නැහැ කියන එකයි. බුද්ධ දේශනාවේදී හැක්කලවරට ගිහිල්ලා බැලුවොත් හරවත් යන සඳහන් කළා තියෙනවා මුදල් පරිහරණය කරනවා පංචකාම සම්පත්තිය පරිහරණය කරන එකම තමයි. කිසිම වෙනසක් නැහැ පංචකාම සම්පත්තිය පරිහරණය කිරීමම කියලා ගන්න පුළුවන් මුදල්. ඒ නිසා කියන චි පරියායන ජාතරෝ ජාතරෝ ප්‍රයිතං න සාදීතබ්බං න පටිග්ගහේතබ්බං න සාදීතබ්බං මොන්නම හේතුවක් නිසාවත් ජාතරෝ ප්‍රජිත කියන කන්තු දී මිල මුදල් හෝ ඒ සම්මතෙරිගේ දේවල් පිළිගන්නත් එපා පරිහරණය කරන්නත් එපා මෙන්න ස්වාමීන් වහන්සේගේ ළඟ තියෙන වෙලාවේ කර්මණ ඉන්නත් එපා. ඒ සාදී කියලා කියන්නේ පිළි ඒ ඒ වචනෙන්වත් පිළිගන්න එපයි කියලා තියලා සඳහන් කරලා තියෙනවා. නමුත් මේ මහායාන භික්ෂුන් වහන්සේලාගේ විනය පිටකය අරගෙන බැලුවොත් ඒකෙදී මේ කැප කරවගෙන තව ස්වාමීන් වහන්සේනමකට කියලා නිසද්දපති දේශනා කරලා තියාගන්න පුළුවන් කියන එක ඒගොල්ලෝ පස්සේ හදාගෙන තියෙනවා. ඒ නිසා මුදලක් තියෙනවා නම් තව ස්වාමීන් වහන්සේ ළමකට ගිහිල්ලා කියලා මේක නොකප දෙයක් නමුත් මම මේක වංශයට කියලා මේ පාවිච්චි කරන්න කියලා එහෙම හදාගෙන තිනවා. ඒක ඉතින් එහෙම පුළුවන්කම සංඝයාට නෑ. ඒක තරිකරම සර්වඥාන්සිකේ නිල බලයට ගිය වැඩක්. ඉතින් ඒ වගේ දිගට දිගට ගිහිල්ලා මේ බුද්ධ පරියන්නේ කියන ශික්ෂාවද කතා නොකරන ශික්ෂාවදයක් බාරපත් වෙලා තියෙනවා. කොහොම නමුත් මේ කියන දෙයට ගියාම ඉන්හිහාට තව පොඩ්ඩක් දුර මේ මේ බඩගිනි වෙච්චලාට බිස්කට් එකක් ගන්නට අඹ ගෙඩියක් ගන්න ගත්තා කියනක ප්‍රශ්නයක් නැතුව යනවා. කොහොමම ටික ටික ටික ටික ඔබ විලල් වෙලා යන ශික්ෂාපදයක් වාටපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ මම ওই පැවිදිලා ඉන්න ඒ සංස්ථාවේ මොනම හේතුවක් නිසාවත් කරන්නේ නැහැ. ඕනම දෙයකට කැපකාරීකුට කිව්වට පස්සේ කරලා දෙන එකයි කරන්නේ. ඒක නිසා අපි එහෙදී භාවනා කරන්න යන අයට අටසිල්මයි සමාදන් කරවන්නේ. දසසිල් සමාදන් කරවන්නේ නැහැ. දසසිල් සමාදන් කරවන්නේ පැවිදි වෙන්න යන මේ පඬු පලාස කරන කටයුතු විතරයි. ඊට පස්සේ ඒගොල්ලෝ වෙනුවෙන් අපි ආයතනෙ මුදල් වියදම් කරනවා ගමනක් වුණක් අවශ්‍ය වුණොත් අනික් අයට අටසිල්ක සමාදන් කරවලා මුදල් පරිහානියට දෙනවා මහජී වහන මධ්‍යස්ථානයේ සෑම සිල්මෑණි කෙනෙක්ම අටසිල් විතරයි දසසිල් කරන්නේ අටසිල් සමාදන් කරවලා ඒකට මුදල් පරිහරණය කරනවා ඒගොල්ලෝ සම්මාදමේ මොනවාද පින්නපාතෙත් වයින් මුදලුත් හම්බ වෙනවා ඒ මුදල් තියාගෙන තමන්ගේ ස්ථානේ වැඩ කරගෙන යනවා ඒ නිසා මුදල් පරිහරණයට එහෙම ඉඩක් තිබිච්ච බව පේන්න නෑ. හැබැයි මෙහෙම ඉඩක් පස්සේ කාලේ අටුවාව පිළිගන්න තියෙනවා. උපමාවක් කියනවා නම් ඒ භික්ෂුන් වහන්සේ නම දෙමහල් තුන්මහල් ගොඩනැගිල්ලක ඉන්නවා. නායකයෝ ඇවිල්ලා මේ නිතරම කපකාරෙන්ට යන්න බැරි නිසා ඒ ස්වාමීන් වහන්සේට මුදලක් තැම්පත් කරලා යනවා. උඩුමහල් තලාවේ සේපුවක. හැබැයි ස්වාමීන් වහන්සේ අතපත ගන්නෑ. ඉතින් ස්වාමීන් වහන්සේ විතරක් ඒ මහා විහාරේ ඉන්නකොට පාත්‍ර විකුණන මිනිස්සෙක් යනවා. ඒ මිනිස්සු ගියාම නතර කරලා අහනවා හමුවන්ගේ පාත්‍රිකුත් ඕනේ. මේ පාත්‍රේ කීයද කියලා. ඉතින් කතා කරලා පාත්‍රය තෝරගන්න. මේ තෝරගෙන කියනවා භාගමහත්මය මේ පාත්‍රේ නම් මට ගන්න ඕනකම තියෙනවා. නමුත් මේ වෙලාව හැටියට මේ කැපකාරයෙක් අපිට නෑ මේ මුදල් ගෙවා ගන්නයි කියලා. ඒකට ඒ මුදලාලි බිස්නස් එක කෙරෙන්න මෙයාට ඕන කරලා තියෙන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ කැපකාරයයි කියලා කියන්නේ. කැපකාරය කියන්නේ අපි නැති වෙලාවේ නෑ මේ සංඝයා වෙනුවෙන් මුදල් පරිහරණය කරන කෙනා. අපි කියන්නේ බික්කයි කියලා සාමාන්‍ය වචන භාෂාවෙන් කැපකාරයා. ආරාමිකයා කියලා කියන කැපකරු. ඉතින් මොකක්ද ඒකට කෙරෙන්න ඕනේ මෙතන මුදල් වගේ තියෙනවා ඒක මේ අතපත ගෑම කෙරෙන කෙනෙක් නෑ මට බැරිද වෙන්නේ කියලා අහනවා. ඒකට ඒ කියන්නේ මේ කතාවක් කන්නේ නිකන් දෙපසක්. යහන සාහන්ද නෑ උපාසමත කැමති නම් පුළුවන්. ඊට පස්සේ යත් එක්ක උඩට ගිහිල්ලා ඉවර වෙලා කබඩ් එක පෙන්වන්නට කමක් නැහැ කියලා. එතකොට මේ කබඩ් එකේ යටි ඇරලා යා මුදල් ගන්නවනේ. ගන්නකොට දැන් මේ ගාන කතා කරලා තින්නේ 7යි 50කට කියලා කියමු. එයා රුපියල් 8ක් ගන්නවනම් නෑ ඕනේ නෑ මොකද කපස්සේ කරමු. අවශ්‍ය නෑ ඒ ගනුදෙනු කෙරෙන්න ඕනේ නෑ කියලා බලක් ගන්න පුළුවන්. දැන් හරියටම 7යි 50 ගත්තොත් අරගෙන ඉවරලා පාත්‍රය ගත්ත පස්සේ ඒ පාත්‍රය කපයි කියලා. ආය කියලා දෙනවා යම් හේකින් අනිත් පැත්ත බය කරන්න කියලා කියනවා. යම් හේකින් තම සන්තකයේ මුදල් තියාගෙන ඒ මුදල් වලින් කඩේ තියෙන අඹ ගෙඩියක් ගෙනලා කනවා. අඹ ගෙඩියක් ගෙනලා කාලා ඒකට අකපයිනේ. Tamanta කබන තුමුදේ. ඒ අඹ ඇටේ විසි කරපුවාම අඹ ගහ පැලුනොත් ඒ අඹ ගහේ හේවණත් අකපයි කියලා කියනවා යාමුදුර. සල්ලි සිරගත්ත අඹ ගෙඩියක් යන කාලා විසි කරපු අඹ ගෙඩිය පැලුනොත් ඒ ගහේ හේවණටවත් යන්න කැම්පතින කැපයි කැප නැහැ කියලා සටහන් කරලා තියෙනවා. ඒක නිසා මේකේ එක එක ආචාර්ය මත ගොඩාක් තියෙනවා. ඉතින් මම මේ නම් කිව්වට තරහ වෙන්න එපා. ලංකාවේ හිටපු ප්‍රධාන ස්වාමීන් වහන්සේ නමක් අපවත් වෙන්නේ කිට්ටු වෙලා ඒ සංස්කෘතික චරිතාපදාන පත්‍රය ගියා මේ තව ස්වාමීන් තව ගියෙක් ලියලා ඒකට ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා මාත් මේ වගේ මේ ශික්ෂාපදේ රැක්කා එතකොට රටේ නම ගිය මේ නායකයෙක් ඇවිල්ලා මට මෙන්න මෙහෙම දෝෂාරෝපණයක් කරුවා උභාංශය දැන් අපි පිටරට යවන්න යන්නේ මේ ධර්මදූත සේවාවල වලට ඒ උභාංශය කියන්නේ කැපකාරයෙකුට සල්ලි ගවන්න කියලාද මට ඒ නිසා මේ ටිකක් සල්ලි පාවිච්චි කරා. ඉතින් ගියා ඔබාංශ හැමතැනම මේ මුදල් මේ බණ කියන්නේ යන්න වෙනවා. ඒකට කවුටත් කරන්න බෑ සල්ලි පාවිච්චි කරන්න කියලා ඒ බල බලවතා මේ ස්වාමීන් වහන්සේට බලපෑම් කෙරුවට පස්සේ ඒ ස්වාමීන් කියලා තිනවා මෙන්න මේ රට වෙනුවෙන් ජාති වෙනුවෙන් හැංගීම නිසා මම ටිකක් මුදල් පරිහරණය කරනවා කියලා. ඒකේ කියුවේ මම පත්‍රයේ අපවත් වෙච්ච අපේ නායක ස්වාමීන් වහන්සේට මාතර සාන්තිතුමා මේක කෙරුවත් කමක් නැහැ කිව්වා මේ ජාතික පුවත්පතකට මේවා කියන එක කැතයි. එතකොට ඉන්න මිනිස්සු ආදර්ශයට ගන්නේ මේ හාමුදුරු එන්නේ වැඩි වහල්ම හාමුදුරු කෙනෙක්. ලියන්නේ තව හාමුදුරු කෙනෙක් එක්ක සාකච්ඡා කරලා. ඒකට මොකද්ද ගන්න ආදර්ශ කෙරුවත් කමක් නැහැ කිව්වා කරබන Taman විතරයි. දැන් මුළු ලෝකෙටම ආදර්ශයක් දෙනවා අපේ උන් ලොකු මහඳුරුත් පාවිච්චි කරන කමක් නැහැ කියලා. මොකද සාසනයට වෙලා තියෙන කියලා අකම්පාල වෙනවා. ඒ නිසා මේ වගේ ගා පරාසයක් තියනවාද ඒ නිසා ගොඩක් මේ ගුරුකුල වාද, නිකාය වාද, ඒකෙන් ගාම එක එකන සංඝයා එක එකන උස්පහත් කරලා සලකා ගැනීමලි හරියට තියෙනවා. ඉතින් මේ හොඳම ක්‍රමය තමයි ඉතින් කෑකොස් සංගහන්න නැතුව කරන්න පුළුවන් උපරිමය කරගෙන ඉන්න එක. අපේ ජාතික මේ දල නෝම් එකක් එහෙම නැත්නම් සම්මුතියකට එන්න බෑ. කොහොම මේ සිකහරද කොහොමඩක්වත් එන්න හම්බෙන්නේ නැහැ. ඒක මොකද හේතුව මුදලාල්ලා ටික තමයිද බලය අල්ලගෙන තියෙන්නේ. මුදලාල්ලා කැමති නැහැ ওই කතරින්. ඉන්ද්‍රල්ලා කියලා කියන්නේ සල්ලිකාර හාමුදුරුවෝ. සල්ලිකාර හාමුදුරුවෝ කැමති නෝ ශික්ෂක දෙයතාවෙන්. ගෝ කැමති තරුණ කොටස් ඉන්නවා. එහෙම නැතුව හිඟා කාලා ජීවත් වෙන්නේ. ඒගොල්ලන්ගේ ජනහඳ නැගෙන්නේ නැහැ. නැගින්න දෙන්නේ නැහැ. මොකද ඉහළින් ඉන්නේ මේ කට්ටිය නිසා. ඉතින් මම එක දවසක් මේ එවිදේ චාලුත මේ මේ අnder දෙමළ මේවා බලන්න වෙන්නේ අපි වැඩි වෙන්නේ අපි වැඩි වෙන්නේ වෙන මොකක්ද ඒ දාන්නේ කියලා බැලුවට පස්සේ දේශපාලනේ නෙදී. ඉතින් මම බැලුව පුස්තකාලේ තිබුණා මේ මේක කිට්ටුවෙන් යන නිසා මම මේ කතා කරන්නේ මේ නිකාය තුනම එකතු කරලා පොදු සංඝ සමාජයක් ඇති කරන්න බැරිද කියලා මේ එක හාමුදුරගෙන කියපු රචනයක්. ඉතින් මේක මට ආසයි තුනයි කොහොමද ගිහින් සමග වෙයලා කියලා කියන හාමුදුරන්ට බැරිව යන්නේ. මේක එකතු වෙන්න බැරිවම අරගෙන වැඩි ජාතිකමත් මෙන් දෙනවා. හැබැයි අරණ්‍ය වාසී භාවනා කරන හාමුදුර ගැන සඳහනක්වත් නැහැ. ඉතින් ඔය අනිත් නිකාය හාමුදුර ගැන සඳහන් කරනවා. ඊස්සේ මං ගිහිල්ලා වෙලා පහනපත්තු කරනවා ලොකු සාන්තින් ඇහුවා. විනාඩියක් විතර කලින් ගිහිල්ලා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ අසවල් ස්වාමීන් වහන්සේ අදහසක් දෙනක් තියෙනවා. මේ නිකායේ ස්වාමීන් වහන්සලා ඔක්කොම එකතු වෙලා සම මට්ටමට ගත්තොත් ඒක මේ ඒ සමානටත් ලේසියි. අකටත් එකම ආදර්ශයයි කියන්නේ යන්න බැරිද කියලා. ওই පහන බද්දුකෝනේ ඔය නම ඌව කතා කරලා වැඩක් නැහැ කිව්වමයි. ඊළඟට මම ගෝදන් ස්වාමීන් වහන්සේ කියන්නේ අපිට වෙහෙන්න තියෙන පහන් කණුවක් වගේ ආදර්ශයක් දෙන්න පුළුවන්. ඉතින් මොකක් හරි තීන්දුවක් කරන්න පුළුවන් රට පිළිගන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ මොකද කැලේටලා හිටියේ මොකද කවුරුත් දන්නවා මේ රැකගෙන ආපු කෙනෙක් කියලා ඊට පස්සේ මම කිව්වා ඇයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා වගේ කට්ටිය මේ වගේ ප්‍රශ්න පුංචි කරලා සලකන්නේ මේ ගැන අපි මේ අහන්නේ දෝෂයක් නැහැ මේ දැන් මේ නමට කිව්වනේ වහන පැතු වල යන් කියලා කොහොම ඕනේ නැහැ ඉතින් මං කර්මයිනකොට මයෙන් අහනවා ඔය නමද කිව්වොත් අර පල්ලෙහා තියෙන පන්සලේ ගමේ පන්සල කියලා පැවිදි වෙලා මහානකම් කරන් කියලා කැමතිද කියලා. ඔව් මං කැමති නෑ මට ඕනේ අරණ්‍යයට එලා ඉවරලා බණ භාවනා කරන්න ගමේ පන්සල කරන්න. ඔය සමගි කිරුවොත් ඔතෙන් තමයි යන්න වෙන්නේ. ඒ කට්ටියට කවදාත් උඩට එන්න බෑ අපිට පල්ලෙහාට යන්න පුළුවන්. ඔය අල්ලගත්ත කෙනෙක් කවදාකවත් උඩට එන්නේ නැහැ. අපිට යන්න වෙනක පල්ලෙහාට ඒ නිසා ওই වෙන්නේ නැති බයදී තමන්ගේ රැකගෙන පැත්තකට නිකන් ඉන්නවා. ඕක කරන්න බැරි දේවල්. ඔය ඉඩම් බෝදල් වාර කරන වැඩ කරන යන කට්ටිය තමයි මේකේ විවත්ත හදාගෙන මේ සිංහල බුද්ධ ධර්මවල ෆයිට් කරන්නේ. ඒගොල්ලෝ කවදාකවත් මේ ජීවිතේ නිවන් දකින්න කියන අදහසක් කතා කරුවොත් ඒක ඇලර්ජි කියලා. ඉතින් එහෙම කෙනෙකු ළඟට ගිහිල්ලා අපිට ඒගොල්ලත් එක්ක සමගි වෙන්න අපිට පල්ලෙහාට වහින්න පුළුවන්. කවදාකවත් ඒක උත්තර ගන්න බෑ. ඒක හොඳම වැඩේ තමයි එක්කෙනෙක් හරි ගමන්නේ පුළුවන් විතර ගන්න. ඒකට බලනකොට ඒකේ තියෙන්නේ නිකන් මේ බංකොලොත් වෙන ගිලෙන්නේ නැවක මුදුට පයින් මේ මීයෝ වගේ නැවගිරේ හිඳ මොහොතට පයින් මීයකගේ තනියම පින්නලා හරි ගොඩේ ඉඳ හතන මිසක නැවේ වෙලා කරන්න බැරි තැනක් තියෙනවා. ඒ නිසා මේක ටිකක් අපි ඉතින් Tamange මට්ටම් තම්මැට්ටම් කියලා තමයි නැත කරන්නේ. දැන් ස්වාමීනාංශ ඔය වගේම කතාවක් ධම්පාවතුමා කියලා දුන්නා බලංගොඩ ආනන්ද මෛත්‍රී. හාමුදුරනේ. උන්වහන්සේ ලංකාවට එන්න ඕන කිව්වහම පුළුවලු දැන් උදා ප්‍රශ්නේ තමයි මට අර ඔබ වහන්සේ කීක කතාව කරනවා කියලා ඒ ප්‍රශ්නේ තමයි විසඳ ගන්න තියෙන්නේ. මොකද්ද මොකද්ද? එතකොට කිව්වා බලන්න. උන්වහන්සේ චෙක් එකක් දුන්නත් මම ගන්න ඕනේ නෑ. ඒක මුදල් නෙවෙයි ඉඳ තියෙන්නේ. එතෙන් දිහාලා තියෙන්නේ. ඒක බාර ගන්න. ඒකෙත් අඩංගු කොල කෑලි අඩංගු මෙච්චර මුදලක් මෙහි ඇත. මුදල් කොලයක් නෙවෙයි. නමුත් ඒත් මුදල් නේද? අනේ බොරු නැතුව මෙන්න සල්ලි ටිකක් අරගෙන ලංකාවට යන්නේ. කවි ගෙවිලි නඩු පාටු. ඒ වගේ ඒක වඩා ලස්සනට කියලා තියෙනවා පොඩි. අකින් පස්සේ ඔබ වහන්සේවත් මේ පිරිසත් මට හම්බ නොවේවා කියලා ප්‍රාර්ථනා කරලා සත්‍ය හෙළි කරන්න. අම්මේ ඔයගලන්ට මේ තාත්තලාට මං කියන්නම්. සිල් රකින්න. ඔයගලන්ට සිල් රකින්න පුළුවන්. මේ මට පුළුවන් නම් සල්ලි පාවිච්චි කරන්න නැතුව අවුරුදු 10ක් විතර ඉඳ ඇයි බැරි? මගේ තරුණ වයසේදී මට පුළුවන් වුණා නම් සුදුසාරිය ඇඳලා සල්ලි පාවිච්චි කරන්න. ඇයි බැරි? පුළුවන්. කෝ අදින් මට උපසම්පදාවක් මාත් මේ ජීවත් වෙන්නේ. ස්වාමීන් වහන්සේ සාසනය රකින්න දෙවිවරු ඉන්නවා සැබෑ. අපිට සිල්පද රකින්න ඕනේ නම් අපි ආරක්ෂා කරන පිරිසක් ඉන්නවා මේ විශ්වයේ. මට අද විශාල මං වෙනුවෙන් දානයක් තියෙනවා තලගල. දායකයෙක්ගේ ගෙදර තරගල බාන මධ්‍යස්ථානෙට සම්බන්ධ ප්‍රධාන දායකයාගේ ගෙදර මට පිරිකර පූජ කරන්න ඕන නිසා මං වගේම මෑණිවරු 10 දෙනෙකුට අද දානයක් දෙනවා දවල් දාන මට ඕනි වුණා ඒකට නොගින් ඉන්න මම මගේ හොඳම ගෝලයාට මගේ දුව පෙනෙක් කෙනෙකුට කොහොම අදුසි මට මේ දානෙට යන්න බෑ ඒත් මට බොරු කියන්නත් බෑ ඉතින් මට වැඩක් නැහැ කාගේවත් සිරික. ඕක දැන් මට කියලා ඉන්නත් නැහැ. අනිත් අයට සල්ලි ගන්නවත් නැහැ. මං ගියොත් කීකිය ඉන්නකොට බොරුවක් කියන්නත් නැහැ. ස්වාමීන් වහන්සේ මේ වැඩසටහනට මම සම්බන්ධ වෙච්ච හින්දා මං පණිවිඩයක් කරියා. මට දානෙට වැඩි ලොකුයි නේ. වැඩසටහන මම එකට එන්නේ නැහැ කියලා. ස්වාමීන් වහන්සේ මේ මන් මාත් තුන් සිවුරෙන් ජීවත් වෙන කෙනෙක්. ගන්නෑ මං කොහොම දුන්නත් ගන්නෑ තව කෙනෙක් එකක් අරන් මන් දෙන්නෙත් නෑ ගියකොට ඇවිදයට ඕනෙත් නෑනේ මගේ හම් වෙන සිවුරක් ආපෝ ස්වාමීන් වහන්සේ මන් දැන් කිව්ව ඔබ වහන්සේවත් මට ආයෙම දෙන්න එපා කියලා මේ හැට්ටේ අත ඉපිලා තිබ්බේ මේ හැට්ටේ අත එලලලා එලලලා ඇඳලා බැරි තැන ඒක ගලවලා මේ පැත්තට දාලා ඉන්න ස්වාමීන් වහන්සේ මේක දැන් බැහැ එලලන්නේ ඒත් මං තුන්සිරෙන් ජීවත් වෙනවා. හැබැයි මේ සත්‍ය හෙලි කරේ නැවත ඔයගොල්ලෝ මට මොන ගැහෙන්න එපා. හිතන්න මේ කාලේ පුළුවන් භාවනා කරන්න කියලා කිව්න කිසිම අපහසුවක් නැහැ මේ තරුණ වයසේ. සියලු සැප සම්පත් තිබිලා මොන ඔය ඔය අනිත් අයද කියන මොන ගිහි බාධකයක්වත් ඔය කියන කාලෙකම් මට තිබිලා නැහැ සිද්ධාර්ථ කුමාරයා වගේ ඉඳලා තමයි මම ගිහිගේ අත්හැරි. එහෙම එක්කෙනෙකුට පුළුවන් නම් කන්‍යාවකට ඒ தත්ත්වය රැකගෙන ඉන්න පුළුවන් නම් තනියම මොන කැපකරුවෙක්වත් මොන එකක්වත් නැහැ මේ ඉන්නේ අවුරුදු 13ක් මොකද බෑ කියන්නේ නෑ කවුරක්වත් බෑ කියන්නේ නෑ නෑ හා බාල්දු කරන්න එපා නෑ නෑ කිසිසේත් මේ කාලේ තමයි මේ කාලේ තමයි කරන්න ඕනේ කාලේ මේකට පුළුවන් නම් මේ කුඩේ වැටුණා මම ඒක කම්පියුටින් ලෙට කරගත්තා. මේක දෙකපු අය දැන් අද මට කුඩයක් දෙනවා ගියා නම්. අනේ මේ මට මේක තව පාවිච්චි කරන්න. මේ කේස් එක දාගත්තාම හැමදාම මලුත් කුඩේ වගේ. බුදු ආමුදුරන්ගේ ධර්මයේ පිළිපදිනවා නම් සාමිනාසාර කියපු අර පිරිමැස් මේ උඩරින්නේ අපි සැලිතුන්නේ. ඉතින් පුළුවන්. හරි කෑ ගහන්න දෙයක් නෑ. මේ අයට කියමු පුළුවන් කියලා. අර බැහැ කියන කැලේ කායෝගිකෝ පුළුවන්. පොතේ තියෙන එක දෙන්නේ. කායෝගිකෝ පුළුවන්. නෑ හැමෝටම බෑ. හැමෝටම බෑ. හැමෝටම බැරි මොකද? හැමෝටම මේ කාමයේ වල දකින්නකොට දරා ගන්න බෑ. නමුත් මේ දේ කරන්න පුළුවන් නිසා තමයි මේ අපිට මේ විදිහට හම්බෙලා කටයුතු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ ජනමතයක් තියෙනවා ගොඩනැගිච්ච. ඒ ජනමතයට විරුද්ධ වීමකට අවශ්‍ය නැහැ. නමුත් Tamanne පුත්තිලිකව කරන්න ඕන හිඟන්නේ විදිහට ජීවත් වෙන්න ඕනම කෙනෙකුට පුළුවන්. ඔකට පැවිදි වෙලා මහානකම් කරන්න ඕන සල්ලි නැතිනම් ගන්නෙක් වෙන්න ඕන කෙනෙකුට පුළුවන්. ඒක දක්ෂකමක් වීරකමක් නෙවෙයි. ඒක පුළුවන්. ඒක නෙවෙයි අපිට කරන්න අපිට වෙලා තියෙන්නේ මේ වගේ ප්‍රශ්නකදී පොදුවේ උත්තරයක් දෙනකොට අද අපි සාජාන්ති තත්ත්වේ සලකා බලන්න. සලකා බලලා මේක අපිට පොදු ජාතික මට්ටමකට ගේන්න බෑ. පුද්ගලික මට්ටමේ ඕනෙම විනිශ්චයක් අපිට ගන්න පුළුවන්. ඒකට පැවිද්දම නිවනම වෙන්න ඕනේ. මිනිස්සෙකුට තියෙන මානව අයිතිවාසිකමක් තියෙනවා. මට ඇඳුන් නැතුව ඉන්න ඕනේ නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක වීරකමක් මොකක්වත් නෙවෙයි. කරන්න පුළුවන්. යාළුවේ ජීවිත ගෙවන්න පුළුවන්. ඉන්දියානු ගෑමන්සේගේ අවධියෙන් සමායන කොට. ඒ අවධියෙන් ඉන්දියාවේ හිටපු හිටුවරු මහානවුන අලුත සාමණේරයන්ට සිවුරු 50 ගණන් එහාට පූජා කරලා තියෙනවා. මොකද මගේ පුතා මහාන මම කෝටිපති කෝටිපති සිටුවරෙක් මම. ඒ කෝටිපති සිටුවර කමට මගේ දරුවා මහාන ඇති වෙන්න සිවුරු දුන්නේ. ඒක දැක්කම බුදු දන්නා කිය අනතක් නෙවෙයිද. සිවුර තුනක්. ඊට පස්සේ ඒ හාමුදුරුවෝ කරන්නේ ගම අතල්ලා යනවා. දැන් මම ඉන්නකොට මගේ නෑදෑය ගෙනල්ලා පූජාව වැඩි වෙනවනේ. මේ මේ පන්සල තියනවා කරගන්න නොකිය යනවා. නොකිය ගිහලා තමන්ගේ පිරිසුදුකම රැකගෙන ඉන්නවා පැත්තකට වෙලා. ඉතින් බුදුජානනාංශේ වැඩ ඉන්න කාලෙමත් ওই මුදල් ප්‍රශ්න තිබුණා. සංඝයා මේ මුදල් පරිහරණය කිරීම ඉල්ලීම් කරලා තිබුණා. සරුවචනාංශයක බොහොම ලස්සන පැහැදිලිවම මතක් කරලා තියෙනවා මේ සාදීතබ්බන් කියලා කියන්නේ තමන් වෙනුවෙන් පූජා කරපේවක් හා කියනවත් ගියොත් පරියසිතබ්බන් සාදීතබ්බන් සොයා යා නොයිතුයි තමන් වෙනුවෙන් ළඟගෙන පූජා කරපේකත් හා කියනවත් එපා මා කිව්වත් පිළිගත්ත වෙනවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් දැන් මේකවත් ඒක දාන දේවල් මම දැකලා තියෙනවා. ඉන්දියා බුරුමේ නම් අනිවාර්යයි. බුරුමේදී අනිවාර්යම මේ යාමෙල් ලැන්ලොප් එකක් තිබ්බනම් ඒක තමයි අදහස. තායිලන්තෙත් එහෙමයි. කොරියාවේදී රතු එල්ලොප් එකට දානවා. එතනින් ගියාම එක එක රටවල ඒකට කියන්නේ සල්ලි කියලා නවකම්මන් කියලා කියන්නේ. ඒ නාවකම්මන් කියලා කියන්නේ මොකද? දැන් මම විහාරයක ස්ථානික වැඩ කරන ලොකු ස්වාමීන් වහන්සේ නමක් නම් විහාර කර්මාන්තය සඳහා නව කර්මාන්තය සඳහා කියලා දුන්නොත් ප්‍රතික්ෂේප කරන්න බෑ මට. මොකද හේතුව එක සංඝයාට ලැබෙන දෙයක්. එතකොට ක්‍රමයක් තියෙනවා. ඒකට අනුගමනය කරන්න කැපකාරයෙක් ගෙන්නලා කැපකාරයාට තියන්න පුළුවන්. කියලා මුදලාලි කෙනෙක් ආවම කැපකාරය ලැබුවා දෙව්වන්න ඒ ටිකට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ නිසා බුරුම රටේ ඒක නවකම්මන් කියන නමින් තමයි පාවිච්චි කරන්නේ. ගුරුමනට ඕනම කෙනෙක් පැවිදි කරනකොට උපසම්පදා කරනකොට එයාට කැපකර දායකයෙක් පත් කරනවා. ඒ උපසම්පදා සහතිකයේම ලියන අසෝලාගේ කැපකාර දායකත්වයේ අර්ථය ඒ කැපකාර දායක දායිකාව අර ස්වාමීන් වහන්සේගේ අවශ්‍යතාවෙන් පොත්පත් අවශ්‍ය දානෙට සූරු නෙවෙයි අනේ අවශ්‍යතාවන් පිළිබඳව වගේ කියන්නේ. ඉතියා ගොඩක් දුර නම් එන්නේ යා කරන්නේ මේ හාමුදුරන් නාකම්මන් දීලා යනවා. කැපකාරයෙක්ට දීපු ගමන් කැපකාරය උසනවා. ඒ ඉන්න කැපකාරය ඒකටම ඉන්න જાතිය. මම දන්නවා පණ්ඩිතාරාමේ මම ඉන්න කාලේ ඒ කැපකාරයාගේ ඉතල කෝටි 30 පැනලලු දැන් ඌ උස්සපු ගන්න ෆයිරෝගෙන් විතර. මොකද ෆයිරෝ රට රට තුල යනවා. ඌ තමයි කම්පියුටර් එක වැඩ කරන්නේ. ඌ තමයි යන්නේ ඉන්නේ වාහනේ ඩ්‍රයිව් කරන්නේ වීසා හදන්නේ ඔක්කොම කිසි කෙනෙකුට කිට්ටු කරන්න දෙන්නේ නැහැ. ඉතින් අනික් මිනිස්සු හරිය තරහයි. අනිත් මුළු පවුලම යැපෙන්නේ ඒකෙන්. මිනිස්සු කරන්නේ ටූරිසම්. එතෙන් දෙන සුද්ධ අල්ලගෙන රට පෙන්නනවා. ඒක කරනවා. ඉතින් 30 පැනලලු. හැබැයි මිනිහත් මේ සෝවන් වෙලා ඉන්නේ. ඒක අපකාරය භාවනා කරලා සෝවන් වෙලා. ඉතින් කට කතාවල් මම මේ කියන්නේ. ඉතින් ඒ වගේ தත්ත්ව තියේදී හරි අමාරුයි. භික්ෂුවකට හම්බෙන ලාභයේ සමුදල් ඇත්තටම ලාභයක් නෙවෙයි ණයක්. මහා දඩයක්, මහා කරදරයක්. අමුරණ භාෂාවට අන්තිම තප්පරේ නැකන් කලකණ්ඩත් ඕනේ. ඕකෙන් කරන්නේම කාමයේ කුප්පණ එකයි. මොන දෙයකින් හරි අදහස් මතු කරනවා. අරක නැත්තම් මේක ගන්න දෙයි කියන්නේ. ඉතින් ඒ නිසා තැම්බිච්ච බතක් දෙන එක හොඳයි. එහෙනම් මේ මොනවාරි ගන්න පුළුවන් මුදලක් දෙනවයි කියලා කියන්නේ වැද්දෙකුට වැද්ද ඉස්සර අපේ මිසනවනේ කියන්නේ මෙහෙමයි වැද්දෙක් ගිහිල්ලා කම්මල්කාරයා ගාවට ගියාම වැද්දට තේරෙන්නේ නැතුළු කියන්න මට හොඳට කැපෙන මුණත තියෙන ඊතලයක් හදලා තියවන් කියන්නේ. ඌ කරන්නේ කම්මල්කාරයා ළඟ ගිහිල්ලා මත් කුලියක් එල්ලලා එනවලු. යාපු මස් දෙන්න දන්නෙත් නෑ මම ඔතල දෙන්න දන්නෙත් නෑ ආමු මස් කැලා කියලා ආපුවම කම්මල්කාරයා දැනගන්න ඕනලු මේ වැද්දට මොනවද ඕන වෙලා තියෙන්නේ ඉතින් වැද්දට වෙන මොනවක්වත් ඕන නෑනේ ඕනේ ඊතලේ ඊතලේ අතන එල්ලලා තිබ්බට පස්සේ පහුවෙන් දව් ඇරයි යනවා ඒ වගේ මේ මුදල් දෙනවයි කියලා කියන්නේ වැද්දෙක් ඇවිල්ලා ආමු මස් දෙන්නා වගේ වැඩක් කිසිම ශිෂ්ටාචාර නැති වැඩක් විශේෂයෙන්ම මේ භික්ෂුවකට. නමුත් අද මට මතකයි මම <laughs> මෙල්බන් ගියාට පස්සේ ඒ ඔක්කොටම දැනුම් දීලා තිබුණා. මෛත්‍රී ගනුදෙනු කරනකොට මුදල් පරිහරණය කරන්න කරන්න එපා කියලා. හොඳ වයසක අම්මා කෙනෙක්. ඇවිල්ලා කිව්වා එයාගේ දුව මේ බැංක් මැනේජර් කෙනෙක්. හොඳට යමක් කමක් තියෙනවා. හැබැයි කතෝලික ආගමක්. ඉතින් මේ අම්මට දැන් එහෙන් මොකද්ද ඩෝල් එක හම්බ වෙනවා. මට හරියට කනගාටු ලගමට භාවනා කරන්න බෑ සමහරවිට මේ වෙච්ච වැඩේ. ඒ දුව හරියට මට සලකනවා. සලකුවාට මොකද අනිත් පැත්තට කියන්නේ කියලා. අනේ ගෙනල්ලා අතර දුන්න ඇන්ලොප් එක. මොනවද කියලා. ඕන දෙයකට ගන්න ස්වාමීන් වහන්සේ කිව්වා. මම අම්මා උඹලා වගේ මිනිස්සු තමයි මේක කන්නේ. අපරෙන් නම් මොකක් නැහැ 200 තියෙන වේ 33000 කරන්ට් එක වැදෙන්න කිව්වා. ඊට පස්සේ කණේ සමා වෙන්න ස්වාමීන් වහන්සේ මම කොහේ සමා වෙන්න නෙමෙයි මේ මේ දෝස මේ තංගේ හැම දීලා බණින්නෙත් උඹලමයි දෙන්නෙත් උඹලමයි දෙන දේ දීපලක තඹ බබතා කියලා ඔක්කොම කතා කරලා කිව්වා. ඊට පස්සේ බොහොම ලැජ්ජා වෙලා මම ඒක ක්‍රමයක් තියෙනවා ඔක දෙන්න. ඒ මිෂන් වලට මුදල් එකතු කරනවා ආසවලා. එයාට ගිහිල්ලා දුන්නා නම් ඒගොල්ලෝ හරි ගැස් කරලා දෙනවා. නමුත් මගේ අතට ඇවිල්ලා මම ලොප් එකක් දෙනවා දැකපුවා. ඉතින් ඒ වගේ වෙනකොට උංගා ප්‍රවේශම් වෙන්න ඕනේ මං කරපු වැඩේ කැත ඇති මොකද අර පුදන්නාව යගේ දේවල් හිය කඩා වැටෙනවා වගේ. ඒ ක්‍රමයක් තියෙනවා ගාහන්න දාලා. ඒගොල්ලන්ගේ ඕනේ අදහස් ඉස්තර චානමත් මම අනුමස් බාර ගන්නේ නැහැ. එච්චර. ඉතින් ඒකෙදිත් ඇඟට කඩා පනින්නත් හොඳ නැහැ. මොකද ගියත් ඔච්චර මේ ප්‍රශ්න අහන්නේ දන්නේ නැතිකම නිසානේ. මේ නරකක් කරන්න නෙමෙයි දෙන්නේ. නමුත් ඒ පොඩි උන්ට ඕනෑමට වැඩිය චොක්ලට් දෙනවයි කියන කහම that's out you. ඒ නිසා ප්‍රමාණයක් චොක්ලට් ඕනේ. නමුත් උන්ට වැඩිය ඕනේ නැහැ. අන්නේකදී පැවිද්දට සිද්ධ වෙනවා මේ දෙපැත්තට හොරන්න. ඒක තමයි මේ ගිහියා ඉන්නේ බොහොම තදබල ප්‍රශ්න. ඉතින් යාම විවිධ ප්‍රශ්න නැද. ඉතින් උදව් කරන්න ඕනේ. ලේසිම ක්‍රමය තමයි චෙක් එකක් කියන එක නැත්තම් සල්ලි දෙන එක. ඒ පැවිද්ද දැනගන්න ඕනේ මේක අත ගෑමෙන් අපේ පිළිත් සීලෙ පිරිසුදු වෙනවා. නමුත් මේ මේ ගියතල කියලා දෙන්න ගියොත් ඒ වෙනම විශ්වවිද්‍යාලයක් දාන්න වෙනවා ඒකට. ඒ නිසා ওই දෙකම හරියට දැලිපිය කපන් ගා ගන්න ඕනේ. අහිල කැපෙන්න කැපෙන්න හැම නොකැපෙන්න. ඒ ගානට බසන්න. ඉතින් ගියොත් එක වැඩ කරන්න ගියාම පරියාය කතා දැනගන්න ඕනේ. ඒගොල්ලන්ගේ තත්ත්වෙ තිබිච්චාවයි අපේ තත්ත්වෙ තිබිච්චාවයි මේ දෙක අතරමැද මේ එක්කනට එක්කනට මේ දානයක් අත හේතු කරන චිත්ත පීඩා ඇති නොවෙනවා. මේ සංඝයාට බුදුරජාණන් වහන්සේ කතා කරනකොට හරියටම කත්තේ පුල්ලෙන් ගහලා කතා කරලා තියෙනවා. මොනම හේතුවක් නිසාවත් මේකදී කොම්ප්‍රොමයිස් කරන්න එපයි කියලා. ගියත් එක වැඩ ගන්නකොට ප්‍රධාන ස්ථානික ලොකු සාමාජිකයනවා. එයාට සිද්ධ වෙනවා මේ ගියන්ගේ ආකල්ප තේරුම් ගන්න ජනමතේ තේරුම් ගන්න අතරමැදදී මේ කටයුත්ත කරන්න. ඉතින් එතනදී අටුවා වාර වගේ අදහස් දීලා තියෙනවා නවකම්මන් සඳහා වුණොත් බාරගන්න අරගෙන කැපකාරයෙකුටපත් කරන්න. එහෙම නැත්නම් තමන් වෙනුවෙන් tempat කළ ගිය එකක් තියෙනවනම් කැපකාරයෙකුගේ බාරේ දීලා කරන්නේ. ඉතින් අපි ලොකු සාංශින්න කාලේ ලොකු සාංශලා ඒක තමයි ඇත්තටම ලොකු සාංශලා දායාද කරලා මරුනේ. මේ මේ මුදලක් නැතුව ජීවත් වෙන සමාජයක් ඇති කරා. ඊළඟට ඕනේ විනය වැරද්දක් වෙච්චහම පිළියම් කරන්න ක්‍රම හදලා කියලා සාසනය යම් ප්‍රමාණයකට එලි කෙරුවා. ඒ ලොකු සාංශින්න කාලේ ලොකු සාංශලා පටන් ගන්න කාලේ තිබිලම නැහැ එහෙම පිරිසිදු ජීවත් වෙන්න පරිසරයක් තිබිලා නැහැ. ඔක්කොමලා වගේ ඒ අර මුදල් පරිහරණය ගණන් ගන්න නැතුව ඉඳලා. ඉතින් උදාන්ති කියනවා ඒ ලොකු ස්වාමීන් වහන්සේ නමක් හොඳට දැනුමවත් ලංකාවේ හැමදාම කියලා බණ අරීමේ කියන ඒ හාමුදුර කෙනෙක් අන්තිමට මේ හැරෙන්න අවුරුදු 10කට විතර ඉස්සලා හම්බෙන හම්බෙන මුදල් ටික පොඩි ගහන්න පටන් ගත්තා. ඒකතු කරලා ලොකු කොලෝලි කොට්ටයක් හදලා වගේ තියාගෙන ඉඳලා. අන්තිමට එයාගේ ගෝලයා මෙයාව මරලා මරලා සල්ලි ටිකට. ඉතින් කියනවා ඔන්න බලන්න එච්චර කල් යනකම් බොහොම විනයගරුකව කටයුතු කරන ගියා. මේක නිසා අන්තිමට ඉතින් මරලා ගත්තට පස්සේ දෙවෙනි ගෝලයාට මහානකමකුත් නෑ මොකකුත් නෑ හම්බෙන සල්ලි ටික නිකම්ම නිකන් මේ වතුර කලයක් බිම වැදුනා වගේ වෙන්නේ. නමුත් ඒ දේ කරනකම් සැලසුම් කරනකොට මොන තරම් ද්වේෂයි තිබහන්නේ ඉතින් ලොකු සානස කියන මේ ගෝලයාගේ දෝෂ නෙවෙයි මහමිනියාගේම දෝෂය. ගෝලයා එතෙන්ට යන්නේ මෙයාගේ වැඩ නිසා. ඒ නිසා මේ වගේ දේවල් වලදී අපි නිකන් අනවශ්‍ය මේ භාවනා ජීවිතේක අවශ්‍ය වෙන කැළඹිලි නැති හිතක් ඉල්ලන හිතකට සම්පූර්ණ කැළඹිලි සම්පූර්ණ අහුලක් ඇති කරගෙන ඉතින් ඕක ඊට පස්සේ ආයෙ ෂොක් අප් සෝබර් දාලා නැතර කරන්න බෑ ඕක. හොඳම වැඩේ තමයි මේ වයින් පුළුවන් තරම් ඈත්ලා ජීවත් වෙන්න. නමුත් ඒක කාටවත් ඇඟෙන්න කරන්න එපා. කාටවත් මේ ඒක විශේෂයෙන්ම ඉඳල් පරිහරණය කරන කෙනෙකුට ඉඟි වෙන්න දෙන්න එපා. Taman පරිහරණය කරන්නේ නැහැ කියන එක දැනෙන්න තියන්න බෑ. අපි මුදල් පරිහරණය කරන අය මෙහෙම පරිහරණය කරන්නේ නැති කෙනෙක් දැකගුවාම ගරු කරනවා. ඒක ගරු කරනවා. ඕනම කෙනෙක් ගරු කරනවා මේ මේ මම මොලේට කියන්න හොඳ නැහැ ඉඟි කරන කම තියෙනවා. ඉඟි කරනකොට ඒකට ගරු කරලා එංගලන්තේ ගියාට පස්සේ යාම්දුර කෙනෙක් කිව්වා මට කවුරක්වත් නැහැ. ඉතින් ඒ මම විහිළුවට කිව්වේ මෙහෙමයි. ගිය දවසේ ඉඳලම ආනාපාන. හුස්ම ගන්න වෙලාවක් නැහැ. එක දවසක් දුන්න හුස්ම ගන්න. නිකන් ඇවිදලා යන්න කෙනෙක් නැහැ. ඇවිදින්න මට කොහොමද කතාතර යන්න ඕනකමකුත් නැහැ. මට ඕනකමක් තිබුණේ නැහැ. ඊට පස්සේ ආන්තු කෙනෙක් ඇවිල්ලා මට කිව්වා "නේ ඔබ වහන්සේ ඇවිල්ලා මේ කරන සේවය හැටියට ගන්නකොට මට මේ පුරුවැසිකම තියෙනවා මම ඇවිදගෙන මම මම දන්නවා දැන් ඔක්කොම පෙන්නගෙන එනවා. ඒක මම අඳගානිය දායකවත් කිව්වා අනේ ශාන්තිගේ ලොකු දෙයක්. මම කියනවා මම මීනි කිව්වා යන්නේ නැහැ. දෙන්නේ නැහැ වැඩි කියලා. ඇයි කියලා. දැන් ඒක කවනකත් ඕනේ අවශ්‍යතාවයක් නැහැ කියලා. ඊට පස්සේ නෑ ඔක්කොම මම වියදම් කරන්නම් ආයේ ස්වාමීන් වහන්සේ මේ මට වැඩි වැඩි මල් නමුත් මේ මගේ කැපකාරයට වගේ එන්න හදන්නේ. මොකද මම ඉඟි කරා මේ ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් ඥානක් නැති මුදල් පාවිච්චි කරන කෙනෙක් ඒ නිසා මම ආශ්‍රිත කැමතියි. ඊට පස්සේ දැන් ඔය උපාසකමට හරි වෙහෙසක්පත් වුණා. දැන් මේක නතර කරන්නේ කොහොමද? ආරි ස්වාමීන් වහන්සේ දැන් යන්න කකුලක් උස්සගෙන ඉන්නේ. ඒක ලොකු සේවයකට මේ යන්න හදන්නේ කියන්නේ. ඊට පස්සේ කොහොම හරි හවසේ ශාංශ මලකට ඇලකුවා ධම්මජීව සාන්නාස මම ඉන්නේ ඒ ගමනට මං එන්නේ නැහැ කියලා. ඉතින් දැන් මට දැන් ඇයි කියලා අහන්න නැතුවත් බෑ. මම ඇයි සාන්නාස ඔබ වහන්සේ පාවිච්චි කරන සීලේ මයිලක් හරි හෙල්ලුනොත් මග නිසා මම නිසා ඒක මට උඩ ගන්න බැරි අකුසල කරනවා. උභාසික සියයට මම දෝතනමල හාදුකාර කරනවා මම එන්නේ නැහැ කියලා. ඉතින් මට හා කියන්නත් බෑ හ්ම් කියන්න බෑ මොනවත්වත් නැතුව කර ගන මන් ගන්නවා. ඉතින් ඒ වයිදී පුදුුවන් තරම් ප්‍රවේශම් වෙන්න ඕනේ ඒ ඒ ස්වාමීන් වහන්සේලා ඇතර අපිටත් වැඩි අනුකම්පාව කෙරෙන්න ඕනේ කාරණාවට බාලයාටවත් උදව් කරනවා. ඒත් අපි දැනගන්න ඕනේ ඒඩ්ස් නම් හැදිලා තියෙන්නේ වැඩි පරිපාලන ගියොත් වෙන්නේ මොකද්ද? ඒඩ්ස් ආවට පස්සේ ආයෙ බේත් නැන්නේ. හොඳම වෙලේ තමයි හැඩ් කරගෙන. ඉතින් ඒකෙදි හුඟක් අමාරු දෙයක් මුදල් පරිහරණය කරන්න තියෙන එක නෙවෙයි. ඒකෙදි ඇත්තටම අපි වගේ කෙනෙකුට කිසිදාක ප්‍රශ්නයක් එන්නේ. මේ මුදල් පරිහරණය කරන කෙනෙකුට අපි පරිහරණය කරන්නේ නැහැ කියලා ඉඟි කරන්නේ නැතුව ඉන්න එකයි ප්‍රශ්නේ. අවසර සම්මානස නිවන ආරම්භ කරන් අපි හැදෙනවා නම් හෝ යෝගී වෙනවා නම් අපිට සීලේ තියෙන වටිනාකම ඒක අපිට කරන්න පුළුවන් කියන එක ඉඟි කරන එක යහපතක් නේද? මම දන්නේ මෑනියෝ කෙරුවට මගේ තරහක් නැහැ. මං නම් ඉඟි කරන්නේවත් නැහැ. ඒ තමයි මම මෙච්චර කල් මම සාර්ථක වෙච්ච ක්‍රමය. පැවිද්ද කියන්නේ නිවන අරමුණු කරගත්තනම් පුළුවන් කියන පැත්තට තමයි මම කරන්නේ. හරි ඒකේ දෝෂයක් නැහැ. නමුත් මම කරන ක්‍රමේ තමයි ඕකවත් නොකිය ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් මම ඒක දක්ෂකමක් විදිහට කරකවනවා. එච්චරයි දැනගන්න ඕන ක්‍රමනේ මට තියෙන්න ඕනලා තියෙන්නේ මේක නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ අපිට තියෙන වෙන ලොකු බරපතල ප්‍රශ්න මේව අල්ලගෙන නටන්න පටන් අරගත්තොත් මේක ප්‍රශ්නයක් වෙලා අපිට මොකක්වත් කරන්න හම්බෙන්නේ මේ සල්ලි අපි වමනේ ගොඩක් වගේ අතහැරලා ඉවරයි ඕකට මොකද කවුරුත් එක තරහයි ඒකට යන්නත් එපා අඟවන්නත් එපා ස්වාමීන් වහන්සේ භාවනාව සාර්ථක වෙන්නේ අපි අල්පේච්ච වෙච්ච තරමට නෑ අල්පේච්ච වෙච්ච තරමට සාර්ථක වෙන්නේ නෑ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අල්පේච්ච බව නොකිය හින්ද දැනගත්තේ නැත්තම් ඒක විශාල සාය. ඒක මේ මේ මේ අල්පෙච්චකම කාටවත් අංගවන්න දෙන්නේ එතනයි බුද්ධ ආගම තියෙන්නේ. මේ මිනිස්සු ගිහියෝ මේ එක්කෙනෙක්වත් කඳේකට වැඩක් නැහැ අපිට. මේගොල්ලෝ අද ගියා ඉවරයි. මේගොල්ලන්ට ඕනේ තර ප්‍රශ්නට උත්තරේ දුන්නා. උඹලට පුළුවන් නම් උඹලා බේරගන්නilla බැරනම් නිකන් හිටු ඔය එක්කෙනෙක්ව පතා ගන්න මම පැවිදි උනේ. ඕගොල්ලන්ට නිවන් දක්වන්න මට කිසි වගකීමකුත් නැහැ. හැබැයි දන්නාසිය කියනවා. ස්වාමීන් වහන්සේ සාසනය උන්නතිය සඳහා හරි නෑනියෝ කියන එක විතර මම විරුද්ධ වෙන්නේ නැහැ මොකකටවත්. නෑනියන් කියන්න අයිතිවාසිකමක් තියෙනවා. පිළිගන්න අපෝ පැත්තකින් නේද? පිළිගන්න. විදර්ශනා භාවනාව. ඕකම මම කලින් කියවලා තියෙනවා ඇත්තම කියන උපවාසයේ මුලිස්සාවට මට ඒ තරම් ඒක වැදුන්නේ නැහැ. නමුත් උපවාසයේ කියපු දේශනාත් එක්ක මට ඒක කියනකොට ලොකු පැහැදීමක් ආවා. ඒක සමහරවල් ඒක හිම වෙන්නේ නිසා නේද? මම පිළිගීමත් එක්ක එතකොට ඉතින් මම අන්නගමති මේ පොත වගේම උපවාසය අපිට දැන් නිර්දේශ කරන්න කැමති වෙනවා මොනවා හරි විශේෂයෙන්ම දැන් උපවාසයේ ලොකු ස්වාමීන් ගැන මාතුරු ලොකු ගෞරවයක් ඇතිලා තියෙනවා. පින්තූර වලින් විතරයි දැකලා තියෙන උපවාසය කියන කතාවත් උන්වහන්සේගේ මොකටද කියලාද මොනහරි? උන්වහන්සේගේ තියෙනවා මේ සත්‍ය විසුද්ධිසා විදර්ශනා ඥානය. සමත විදර්ශනා භාවනා මාර්ගයේ ඊට අමතරව ලේඛන වර්ගයක් තියෙන ඔක්කොම ওই දෙක තමයි ප්‍රසිද්ධම තියෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ දේශන 40 70 ගානක් තිබුණා. ඒක ඇත්තට ඒක පටිගත කරන්න යනකොට දේශනා 35ක් නැති වුණා. ඒ කියන්නේ අපිට යන්ත්‍රෝපකරණ නැති නිසා කාට කාටවත් දුන්න මේක හරි ගැසලා දෙන්නේ කියලා 70 හදලා ලයිස්තු ගත කරලා සූට් කේස් එක පිටින් දුන්නා. ආපහු ලැබෙනකොට 40යි මට හම්බුනේ. හරි 40ක් 35ක් කොමිස් ගිහිල්ලා කොහෙන්ද දන්නේ. ඒ 40ම දැන් මුද්‍රණය කරලා තියෙනවා. ඒ ඒ බණ ඔක්කොම ලීලියා මුද්‍රණය කරන දැන්ටත් පොත් තුනක් මුද්‍රණය පවතිනවා. එතකොට මම හම්බුණා මේ මුද්‍රණය කරනකොට ලොකු තානාංශයේ ඔය දිගියාගල ඉඳද්දී උන්වහන්සේගේ ලේ වලින් වගේ ලියපු එකක්. ඔයගොල්ලෝ තරහ වෙයි කරන්න දෙයක් නැහැ. මෙච්චරයි කියන්න තියෙන කියලා බොහොම තදට ලියපේ වගේ මම කිව්වා ඒකත් ඕන ගිනියගොඩක් වෙච්ච අය කියලා මුද්දණි කරමු කියලා. හැබැයි කෙලිම යෝගාවචරයන්ට අරණ්‍යගත කටියට ලියයි. ඔය කියවන්න දෙන්නේ අපි සාමාන්‍ය ගිහියෙකුට ඒක නෑනියෝ කියන අදහස එනවා. කියන්නේ මේක කරන්න පුළුවන් කරපියව. ඒක ලොකු සංසේ බොහොම ගැම්මක් කරගෙන ලියපුවා. ඉතින් මම කරන්නේ පුළුවන් තරම් මට ලොකු ස්වාමීන් වහන්සේ තරම් ආදර්ශයක් ගත කරන්න බෑ. හැබැයි මම ඒක ඒ කියන්නේ ඉහෙළම ආදර්ශයක් විදිහට සලකන්න පුළුවන්කමත් මම දන්නවා දෙවෙනි වැඩක් නෙවෙයි පුංචි වැඩක් නෙවෙයි කියලා. මම කරන්නේ ඒක පුළුවන් තරම් කට්ටියට දීලා ඒ කට්ටිය ලව්ව බලවනවා මම එතනද ඉන්නේ කියලා ඒගොල්ලන්ගේ මූණවලු. ලොකු සංසිකේ නෝම් එක රටට දෙනවා. කියලා බලනවා අපි එන කෙනෙක්ගෙන් මම අහන්නේ අපි නිසන්වනේ වණ කරනවද හදනවද? අපි මේ ගත කරන්නේ ඇත්තට ආදර්ශ ජීවිතයක්ද නැත්නම් මේ සංකර වෙනවද කියලා. ඒක ඒ ප්‍රතිචාරයෙන් තමයි අපිට දැනගන්න පුළුවන්. අපි හිතන්නේ අපි දර්ශීය චරිතයක කියලා. නමුත් අපි ඉන්නේ අපිව බලන්න බැරි දැනගෙන. ඒ ලොකු සාහිත්‍ය ගාව තිබුණේ ওই අනුමාන සූත්‍රය තමයි හරියට අගය කරුවේ ඒක ඇත්තටම ඔය යක්කඩි පඤ්ඤාරාම හඳුන් ලියලා තියෙන ප්‍රාතිමෝක්ෂය වගේ කියලා. අපි යමක් දැන් මේ ප්‍රශ්නේ මතුවුණා. ප්‍රශ්නේ මතුවෙච්චාම දැන් අපි හිතනවා මෙයා සල්ලි පාවිච්චි කරනවා මෙයා නෑ මෙයා සල්ලි පාවිච්චි කරනවා කියලා හිතනවනේ. ඒක මෙහෙම ඇත්ත කියලා. ඒක මේ සල්ලි පාවිච්චි කරන යදන මම බලන්නේ මොකද්ද මේ කරන්නේ යුරුකුත් දාගෙන සල්ලි පාවිච්චි කරලා දැන් මට හිතනවනේ මෙයා පිළිඳ අප්‍රසාද හිතක් එනවනේ. මුදල් පාවිච්චි කරනවනම් බුදුදහමෙන් කියනවා උඹ දැන් ඒ පුද්ගලයාගේ ඒ වැරද්ද නිසා යම් ආකල්ප සම්පත්තියක් ඇති කරා නම් උඹලගේ වැරද්ද තියෙනවා නම් එයා ඔය තාලේ නොතන උඹ ගැන හිතන්නේ කියලා හිතපන්. ඒක හරියම ලස්සනට අනුමාන සූත්‍රය කියලා දෙනවා. ඒකල වැරදි ලෝකයා හිතන ආකල්ප ටික ඔක්කොම පෙන්ලා තියෙනවා. ඒ තා ඊර්ෂ්‍යාව, ක්‍රෝධ, මාන, ලෝභ, තණ්හා හරියම පෙන්ලා මේ මිනිස්යාලගේ ලෝභයක් තියෙනවා. අපි දිවිසගෙන තියෙන ලෝභේ නැති වෙන මිනිස්යාලගේ ලෝභේ තියෙනවා. මම හිතන්නේ මොන හරුපයක්ද මේ කරන්නේ? මේ ජීවිත ගත්තට මොකද ඒක කඩනවා කියලා දැන් මට දුවේ පිළිපන්තව එනවනේ පහත් කරලා හැංගීම. ඊට කියනවා ඔයත් මිනිස්සෙක් උඹත් මිනිස්සෙක් උඹ එතෙන්ද ගියොත් එයා ඔය විදිහටම ඔබ ගැන හිතන්නේ කිතප්පන් ඒක නිසා ඔබට ලෝක හිතා ගන්න පුළුවන් කියලා. අන්න ඒක හොඳට ගරු කරගෙන තමයි අපි ලොකු දාන්නේ. ඒ වගේම තමයි මානසික තියෙන මම දකින දවගුණයක් තමයි මේ ලෝකමතයට ගරු කරනවා. يعني ලෝකේ ජන සම්මුතියක් තියෙනවානේ. ඒක කඩන්නේ. උදාහරණයක් ගත්තොත් මුළු සංඝ සමාජයේ මුදල් පාවිච්චි කරනවා. උන්වහන්සේ කවදාකවත් නැගි හිටලා කියන්නේ මුදල් පාවිච්චි කරන්න එපා ඒක කළ යුතුයි කියන්නේ. නන්දන මේක දැන් මතයට ඇවිල්ලා තියෙන්නේ. ඒක වෙනස් කරන්න කිව්වොත් මට මට විවේකේ නැති මට කතා කරන්න වෙනවා. මට ඒ ප්‍රශ්න දුක් කරන්න වෙනවා. උන්වහන්සේ ලියලා තියෙනවා ඕන කෙනෙකුට අරලා බලන්න. නමුත් ජනමතයට විරුද්ධ යන්නේ. ඒක මේ දර්ශනය කියන්නේ සරුවචනාංශයේ සත්‍යයටත් වඩා ජනමතයේ සැලකුවා. ඒක ඒක හිතා ගන්න අමාරුයි අපි ළඟ සර්වඥාන්සේ සත්‍යනේ. ඇත්තටම අපි අපි නම් බලන්නේ අනිත් පැත්තෙන් අපි දන්නේ සර්වඥාන්සේ සියල්ල කැප කරා සත්‍ය වෙනුවෙන් කියලා. නමුත් හොඳට 84000 කියන අන්දක්ම කන්දෝනේ නෑනේ. චතුරාර්ය සත්‍ය තියෙන පුළුවන්. ඇයි හැම වෙලාවෙදී මේ පරිසරයට ගැළපෙන විදිහට හැඩ ගැහෙන ක්‍රමය. සර්වඥතා ඥාණයෙන් බලලා තමයි ධර්මය දුන්නේ. ඒක නැතුව දෙලින්ම ධර්මය පැකට් කරලා දුන්නේ නෑ. ඒකෙදී නිසා අද අවුරුදු 2500ක් ගිහිල්ලා බුද්ධ ධර්ම පැත්තේ පවතිනවා. ඒ ජනමතේ දන්නේ නැතුව දැම්මනම් තන්නේ කර ජන විරුද්ධ මතයක් ඇවිල්ලා මේක මකනවා. උනාට හැම තැනකදීම මේ කියන්නේ ග්‍රීසියට ගියත් චීනෙට ගියත් ලංකාවට ගියත් බුද්ධාවට හැරගැහෙනවා. එන්නේ ඒක නෑ කිසිම උදාහරණයක් වශයෙන් කියනවා මුස්ලිම් ආගම කාන්තාරයෙන් පිට මොනම විදිහකින්වත් ප්‍රැක්ටිස් කරන්න බෑ. ඒකට මුස්ලිම් කියන්න බෑ. කතෝලික ආගම ජූස්ලට විතරයි තියෙන්නේ. ඒක දේශනා කරලා තියෙන ජූස්ලා අනෙක් මිනිස්සු කරන්නේ විහිළුවක් විතරයි. ඒක දේශනා කරලා තියෙන ඒ කර්සල් එකට ඒ පරිසරයට විතරයි. බුද්ධ ආගම නෑ ඕන තැනකට ෆිට වෙන්න පුළුවන්. ඒකේ ලස්සන කිට්ටුවෙන් යන වචනයක් තියෙනවා. බුදුරජාණන්සේ ඉස්සල්ලාම 69ක් හදන්නන්සලා ලෝකෙ බිහි කරලා උන්වහන්සේට එකතුව. ඒ 69ට ආදර්ශයක් දෙනවා චරිත බික්ක විචාරකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේව මනුස්සාණන් හිතසුඛාය කියලා මාන්නේ බහුජන හිතසුව වෙනස තමන්ගේ හිතසුව වෙනස ධර්මයේ හැසිරේ. මේ දෙන්නේ එකපාරේ යන්න බෑ. දෙන්නේ එකපාරේ යන්න බෑ කියන ඔය දෙන්න ගියොත් දෙකක් යනවා. ගිය මේක ඇහුවට පස්සේ දැන් දෙන්නව රහ ගන්නවා. ඒකලා දෙන්න බුදුහමරන් ගෝලෝ දෙකක් කියනකොට ගියෝ පටලයි. ඔබ දන්න ක්‍රමයට ඔබ කොට වාපා. ඔබ වෙන බාරක බලය. ඔබ දන්න ක්‍රමයට ගන්න. මේ දෙක ගලපන්න කියන්නේ. ඒක නිසා විනය පිළිබඳදී මම තවත් ගරු කරන එකක් තමයි බුදුරජාණන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදුරජාණන්සේ වැඩ ඉන්න කාලේ ඇතිවෙච්ච විනය විලෝපණයකදී සාතහන් කරන සංස මෙන්න මෙහෙම தত্ত্ব තියෙන්නේ සංඝ හතර මෙන්න මෙහෙම නැත්නම් පිළිසතර මෙහෙම දුර්ලභම් තියෙනවා කියලා. ඒක ඉතින් ආනන්ද හඳුටිය අකම්පාලනේ. සරුවත්යන්සේ අහනවා එතකොට මේ විනය මේ විදිහට පිළිුණාට ධර්ම කරුණු පිළිබඳව පිටසගේ මේ නිවැරදි අවබෝධයක් තියනවාද කියලා. මට මතකනේ හරියටම සිද්ධිය. ඒ ආනන්ද සාංශ කියන ධර්ම කාරණා පිළිබඳව ප්‍රශ්නයක් නැහැ විනය. එහෙනම් ගණන් ගන්න එපා. කියනවා ධර්මයේ ඉස්සරහින් තියන්න විනය පස්සෙන් තියන්න. ධර්මයේ ඉස්සර වුණොත් කැඩුනත් විනය හැදෙයි. හැබැයි විනය ඉස්සර කළා ධර්මයේ සෞතු කරගත්තොත් ආය කොහෙන්වත් මොන විදියෙන්ද කරන්නේ. ඉතින් මේ දෙකේ ඉස්සරහට ගැනීමේදී ධර්මයේ ඉස්සර කරනවා කියන්නේ common sense හොඳට හදාගන්න. මේ තාපි કોઈ පරිසරයක හිටියත් ඒ පරිසරයට ගිහිල්ලා වෙලයි පරිසරයට හැඩ ගැහෙන්න දන්නේ නැත්නම් ඒ ඉන්න පරිසරයට හැඩ ගැහෙන්න බැන්න අපට හෝ අපේ ධර්මයට පැවැත්මක් නැහැ. නිසා ඉස්සල්ලාම අවශ්‍ය වෙනවා අපිට මනුස්සකමේ තියෙන ඕන තැනකට හැඩ ගැහෙන්න පුළුවන්. ඒ හැඩ ගැහිම කෙනෙකුට කියන්න පුළුවන් පාවාදීමක් කියලා. එහෙම නැත්නම් නිකන් මේ අපි පාවා දෙන වචන තමයි කියන්නේ. ඒක පාවාදීමක් නෙවෙයි. කාලයක් අපිට එතන මුල් බහ ගන්න ගමන් හැඩ ගැහෙනවා. හැඩ ගැහෙනකොට පස්සේ අපිට එනවා අවස්ථාවක් අපේ මතයට නැත් විනය සම්මත කරගෙන යන්න පුළුවන්. ඒක ගිය ගමන් කරන්න බෑ. ඒව ඉතින් ඇත්තටම හරි තල තුනා වැඩ. ඒකයි කියන්නේ මේ අපේ ශාසනයේ ථේරවාද ශාසනය කියලා කියන්නේ පැවිදි වෙලා අවුරුදු 20ක් යන්න ඕන. ඊට පස්සේ තමයි මිනිහෙක් වෙන්නේ. කියන්නේ ථේර මහ ථේර කියලා කියන්නේ අවුරුදු 20 පැනනට පස්සේ උපසම්පදා වෙන්නේ අවුරුදු 40 20 දී. සාමාන්‍ය ක්‍රමයට අපි නම් 60 පැනලා උපසම්පදාලා තියෙනවා. 40 වෙනකන් මිනිහෙක් නෙවෙයි. 40 තමයි සයිකොලොජිකලි රීබෝන් වෙන්නේ. මනුස්සය නැවත උපදින්නේ. එතකොට එයාට සාසනය අයිතිවාරිකමක් එනවා. එතකන් යන්නකම් කියන දේ අහනවා මිසක මත ප්‍රකාශ කරන්න යන්නේ. හරියම හරි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ මගේ දැන් මේ ඉස්සෙල්ලා සාකච්ඡා වහගෙන ඉන්නකොට මැතුවෙච්ච හිතට මතුවෙච්ච කරුණු වගේක එළියට දාන්න දැන් සුදුසු පසුතන් බිම සකස් වුණා කියලා හිතනවා. මම අහලා තියෙනවා බුද්ධ දේශනාවේ තියෙන දෙයක් සීලය ඇත්තේ කුමක් සඳහාද? සමාධිය සඳහායි. සමාධිය ඇත්තේ කුමක් සඳහාද? ප්‍රඥාව සඳහායි. නැත්නම් විදර්ශනාව සඳහායි. ඒ වගේම විදර්ශනාව ගැන කතා කරනකොට ඔබ වහන්සේම යම් යම් අවස්ථාවල කියලා තියෙන දෙයක් මට මතක් වුණා. දැන් ඈතට යනකොට හොඳ හා නරක කියන ඒවා සම්මතයන් පමණයි. ඒව බිඳගෙන ඒ යෝගාවචරය ඉදිරියට යන්න ඕන. ඉතින් අපි යම් යම් දෙයක් දැඩි කොට අල්ලගෙන ඒක තුලින් ඊට පස්සේ ගැටීමක් ඇති කරගන්නවා නම් එතකොට අර ප්‍රඥාව කියන එක අමතක වෙනවා සීලය කියන තමන් හිතාගත්ත දේ තුල හිරවීමක් සිද්ධ වෙන්න පුළුවන් කියන එකත් මට දැන් පැහැදිලි වුණා. ඒක සීලබ්බත පරාමාස කියන්නේ සෝවාන් වෙනකොට අතහැරන දෙයක් සීල වෘත දැඩි කොට ගැනීම. සීලය වෘතයක් වශයෙන් දැඩි කර ගැනීම කුරුසෙත් කියලා එන ගැහුවා. අපි සීලය කියලා කියන්නේ අවිපටිධාරත්තාය ආනන්ද කුසලානි සීලය. ආනන්දේ මේ කුසල සීලය, දක්ෂ සීලය විපිලිසරකම නැති කිරීම සඳහායි. මොකද විපිලිසරකම නැතිකම තමයි සමාධිය කියන වචනට පర్యాయ වචනකට විපිලිතාව අවිපටිධාර හිත කියලා කියන්නේ සමාධිගත හිත. නැත්නම් සමාධිගත හිතට අවශ්‍ය පදනම. ඉතින් මේ සීලය නිසා විපිලිසරකම වැඩෙනවා නම් එක්කෝ තමන්ගේ සීලය දුර්වලකම් නිසා නැත්නම් අනුගේ සීලය කැඩීලා නිසා ඒ දෙකේදිම කියන්නේ ජලිබිය පාවිච්චි කරන දන්නේ නැතුව වඳුරට හම්බෙච්ච ජලිබිය වගේ කපා ගන්නවා. ඒක නිසා ඒකෙදි හරි ප්‍රවේශම් වෙන්න හොඳම වැඩේ තමයි ජනමතයට වංකල් දෙන්නේ. නැත්තම් ගුරුවරගෙන් දෙහන එක. මොකද අපි දන්නේ නැති ශේෂ්ඨයක් නේ සීලයට නෙවෙයි අපි හැදලා තියෙන අපි හැදලා තියෙන අපේ රුචි අරුචිකම් මේ සතුට වැඩි කර ගැනීම වැඩ කරන්නේ. සීලේ දාපු ගම ඒක නිකන් මේ කුරුසෙත් වෙලා යන ගැහුවාගේ හිටිනවා. ඒකෙදි මම හිතාගත්තේ මම දැනගෙන ගිහලා පැවිදි වෙනවා නම් පිරිසක් එක්ක ඉන්නවනේ පිරිස කියන්නේ මොකද්ද එච්චරයි. ආයේ මේ මට ගෙනියලා කියන දෙයක් නැහැ. ඉතින් මම බුරුමිට ගියාට පස්සේ ආත්පසම වෙනස් පරිසරයකට ගිහිල්ලා මම වැටුනේ. එහෙ මේ බුරුම් භාෂාවෙන් මම කතා කරන්න තියෙන වෙන දෙයක් නෑ. ඉතින් ඒකකොට මම ඉගෙන ගන්න භාෂාවලින් වැඩන්නේ. මස්මාලු කණේ එක කවුරුත් කරනවා. ඉතින් ඒකේ එළවලු ඉල්ලුවා නම් ඒක ටිකක් ඕන. ඒත් හැබැයි හොඳ වෙලාවට මම යනකොට මේෂයක් තිබුණා. මම කරලා දුන්නේ ආනාපානේ පිම්බීම හැකිලිමයි කතා දෙකක් බෑ. ඉතින් මට මොනවාක් නැහැ නිකන් පැට්‍රල් වහන්න ඩීසල් දැම්මා වගේ අදින්නෙම නැහැ. අපි යන්න ඉස්සෙල්ලා අර සුදුහාම කෙනෙක් කතා කරලා කිව්වා. යාන්ට පස්සේ සිවුරු ඇරියා. ඔබ යනවනම් ඒ පරිසරය වෙනස් කරන්න ඔබට බෑ. ඔබ හැදෙන්න හැදෙන්න පුළුවන් නම් යන්න. එච්චරනේ අපිට කරන්න ඕනේ. ඒක වෙනස් කරන්න බෑ. ඉතින් මාස මං හිටියා අවුරුදු තුනක මාස 8ක් විතර. මාස 18ක් විතරම යනකම්. මෙහෙම තමයි. කැත්තට පොල්ල තමයි. හැමදේම විරසකයි. හැබැයි මට පේනවා පන්දි සමාජයේ ධර්මයේ තේරෙන බව. ඒ සඳහා ඉතින් වෙන කරන්න දෙයක් නෑ. දැන් ඉතින් අවුලයිගේ දෙට්ට කියලා මට පුටු ඉල්ලන්න බෑනේ. මට තියෙන එලි ලයින් එක තමයි. ඉතින් මාස 18ම හැබැයි මට පුළුවන්කම තිබුණා ඕනෙලා භාවනා කරන්න පුළුවන් තියෙනවා. බණ කියනකොට බුරුම දාහයන් නෙතුනට මේ කියන හරුපේ තේරෙනවා. ඉංග්‍රීසියෙන් දාලා යටත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට ෆයිට් එකමයි ගියේ. මාස 18ම දිගටම ඇඟ ඇතුලේ විප්ලවී ඒක ඇතුළේ විරස ඒක හරි හොඳයි මොකද මේ කියෙම වෙලාවක මේ ශ්‍රද්ධාවට බාරගත්ත දෙයක් නෙවෙයි තියෙන හප්පලම ගත්ත දෙයක්. ස්වාමීන් වහන්සේයි. ඒ ගුරුම ස්වාමීන් මාස 18ක් යනකම් මගේ නමවත් දන්නේ මෙච්චර කල් භාවනා කරලා නමවත් දන්නේ කිසිම දෙයක් අනුකම්පාවක් කරන කරන යනකොට යනකොට තමයි තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේ මෙච්චර දලදඬුව කරන්නේ උන්වහන්සේට විශ්වාසයක් තියෙන උන්වහන්සේ කියන දේ ගැන. මම මෙහාට පස්සේ අපේ ඥානරාම ස්වාමීන් වහන්සේ දැන් නෑ දැන් ඉතින් තියෙන්නේ B team එක යටත් වෙන්න ඕනේ කියලා ගියාට පස්සේ තමයි මට තේරෙන පටන් අරගත්තේ මේ යටත් නොවුනා නම් මට ඒ ශාන්තිගේ කියන ගැඹුරු ධර්ම කොටස් මට පිළිගන්නත් බැරි වෙනවා. ඒ වගේම උන්වහන්සේගේ ආදරයක් දිනා ගන්නත් බැරි වෙනවා. කොහොමරි එන්න කිට්ට වෙනකොට මං කියන්නේ මම හුඟක් දිනවයි කියලා සාමාන්‍ය නිකන් යාළුවෙකුට කතා කරන මට්ටමට වගේ නිකන් සුවඳ මට්ටමට එන්නවා. ඉතින් ඒකෙදී අපිට ගිහිල්ලා හැඩ ගහන්න බැරි නම් ඒක ඊට පස්සේ මෙහෙන් ගිය කිසිම කෙනෙක් ඊට පස්සේ ඔය ගිය කීප දෙනෙකුට එක්ක කැම අරුචි එනවා එනතන් ඒ ශාන්සිතක ඉන්න බෑ මොන විදියකින් කිසිම තෙතක් කම්පාවක් නැහැ නිකන් කාන්තාරෙන් දැම්මා වගේ. ඉතින් කීප දිනක් යනකොට මට සතුටු වෙනයි කියනකොට. ඉතින් ඒ ශාන්සිත කියලා එනවා. එනි කිව්වලු උඹලගේ රටෙන් ආවෙන් ධම්මජීව විතරයි වැඩක් කර මේ කරදරයක් නැතුව වැඩේ කරගෙන ගියේ. කිසිම දෙයක් ඉල්ලන්නේ මොනවා කරන්න තියෙන දේ කාගෙන ඉන්නේ. හැබැයි මගේ ඇතුලේ ෆයිට්. ඇතුලේ හිතේ ෆයිට් එක. ඉතින් එහෙම එහෙම කරන්නේ නැතුව ඒක තමයි මං හිතන සීලය. අපිට අවශ්‍ය කරන සීලේ දැන් ඒ ස්වාමීන් වහන්සේ ඉන්නකොට පන්සලේ හොරකමක් ගිහිල්ලා කුටි ඇතුළේ තියෙන සල්ලි හොරකම් කරන කියලා කියනවා හාමුදුර කෙනෙක්. කියන්නේ ඒක කුටි සල්ලි පාවිච්චි කරන්නේ නැත්නම් කුටි කැටුවට සල්ලි තියෙන විදියක් නැහැ. සල්ලි කාමරය ඇතුළේ සල්ලි දීලා හොරකම් කරලා ඊපස්සේ පොයේ දවසේ වැස්සුණා. වැස්සුණා පස්සේ ඒ ස්වාමීන් ඒ ස්වාමීන් ගුරු හාමුදුරනේ පොතක් අරගෙන ආවිල්ලා කිව්වා අද ථේරවාද ශාසනය පවතින්නේ අද ඉන්න තරුණාංශලගේ අතේ වාසනාවට අවාසනාවට මාත් තෙරුණාන්සේ නමක්. නිසා මේ පොඩි නමල කරන තේරෙන් වැඩිවට මම වගේ කියන්නේ. ඒ බව ලියපු පොතක් තමයි මම මෙරනා මේ මගේ ගුරු හාමුදුරුවෝ අපිට මේක හොදන්න බෑ. මං කියලා තියෙන මේ ඔක්කොටම කාදාකත් මුදල් බාර ගන්න එපයි කියලා. නමුත් අද කාමරයක් කරලා කල්ලි අරන් ගිහලා තියෙනවා. එතකොට මේ සුද්ධන පැහැදිලිව සුද්ධනේ කල්ලි අරගෙනක් තියෙනවා හොරකම් කළා කියන එකේ. ඉතින් මෙච්චර නීති තියෙද්දි මේගොල්ලෝ මේක දුන්නට පස්සේ ඒත් මම මේ වැරද්ද බාර ගන්නවා. මොකද අපි අපිනේ ආදර්ශ ගන්න ඕගොල්ලෝ කරන්නේ. ඒක නිසා අපි ළඟට එනකොට මේ තියෙන සාසනය අපිට සම්පූර්ණ බ්‍රෑන්ඩ් නිව් හදන්න බෑ. හැබැයි මේක ප්‍රයෝජනෙයි සලකලා වැඩ ගන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ කියලා ඒ කතා කරුවේ බොහෝම හැඟුම් බර. හැඟුම් බලකම පුළුවන් තරම් පහසුකම් දීලා තියෙද්දි අර කැතකමට හම්බෙච්ච ලල් ටිකක් ඉන්නේ ගහගෙන ගලා. ඒ කියන්නේ කොතනත් ඔය වගේ වැඩ වෙනවා. නමුත් මම ඉන්නකම් මට ඇත්තටම මේ ස්වාමීන් යනකොට මම කියලා ගියේ මම අඬගානගේ ස්වාමීන් වහන්සේ සංසන්දරම දන්න මොන හේතුවක් නිසාවත් මට නිකන් මේක කරපන් කියලා කියන්නවත් කවුරක්වත් ආවේ නැහැ. සම්පූර්ණ කාලේ නොමිලේ හම්බුණා නොමිලේ කරගන්න පුළුවන්. ඒ සතුට තියෙනවා. නමුත් මම කියන්න හදාන්නේ ඒක නෙවෙයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ ඒක තියාගෙන කාටවත් නොදැනෙන්න ඉන්න එකයි. එතකොට මෑණියෝ කියන ප්‍රශ්නේ නේද? එතකොට කාටවත් ආදර්ශ දෙන්න බෑ කියලා. මම මේ කොන්තරත් එක බාර ගන්න කැමතියි. ජාතියට ආදරෙන් දෙන්න කවුරක්වත් මේ මේ කරන්න යන්න කියන්න බෑ මොකද මට යාන්තම් මේ බුද්ධ සාධනය අහුවෙලා තියෙන්නේ මට මේක ෆුල් ෆුලි සම්පූර්ණ එක ගන්න බෑ හම්බෙච්ච ටික ගන්න ඕගොල්ලෝ ඕනේ අතකට යන්න ඉහළට යන්න ඉහළට යන්න පහළට යන්න පහළට යන්න මම ඕගොල්ලන්ව ආහාර කරගෙන ඕගොල්ලෝ පොහොරක් කරගෙන මං වැඩෙනවා මිසක මට බෑ ඕගොල්ලන්ගේ පොහොර දාන්න මොනම කෙනෙක්වත් වගකීම් බාර ගන්න ඒ නිසා ආදර්ශයක් වෙන්නවත් මං කියන්නේ මම බලන්නේ උප්පරීම අධිරාජ්‍යවාදී ක්‍රමයට ගන්න පුළුවන් සාර තේරම ගන්න ඒක නිකන් අත්නෝමතිකව වැඩ කරන කෙනෙක්. මම මහා මේ අතින් බලනකොට මේ බලකාන්නේ. මගේ වැඩේ සඳහා මම මේ කැප කරන්න වෙයි මේ කට්ටිය තරහ වෙයි මගේ මං ගැන වැරදි හිතාගෙන උඹල ඕන දෙයක් කරගන්න මට ඒකේ ගාණක් නැහැ. මම ඕගොල්ලෝ එක්ක ගිවිසගෙන ආපු ගමනක් නෙවෙයි. මම ගියේ ගමන මම බොහොම සාර්ථකයි. මේ තාක්කල් සාර්ථකයි. ඒ නිසා මත්තවත් මේ දරුවෝ දන් දෙන්න උනොත් දන් දෙනවා, පාවා දෙන්න පාවා දෙනවා. යන්නේකයි තියෙන මට කවුරු කොහොම බැන්නත් කවන්නේ යන්නේක නම් යනවා යන්න යන්න ඕනේ මොකද හේතුව මේ මෑනියෝ කියන්නේ කළ හැකි බව තේරෙනවා කළ හැකි බව තේරෙනවා කාටවත් ඉඟියක්වත් කාටවත් මේ මේ කෙනෙහිල්ලක්වත් කෙනෙහිලි හුඟා කෙනෙහිලි වෙලා තියෙනවා මේ වෙනකොටත් මගේ අතින් ඒකට මට කරන්න දෙයක් නෑ නොවි ගියා නම් හරි ලස්සනයි කිසිම කෙනෙහිල්ලක් නැතුව අපි කොහොමවත් මේක වැටලා දාලා වෙන මම දෙක විනාඩියක් විතර සාමාන්‍යයෙන් මගේ අවුරුදු 14ක ජීවිතයේ සතුටුම සතිය තමයි ගෙවුනේ. ඔබ වහන්සේට තියෙන ගෞරවය කියලා නමක් නැහැ. ඒ විතර නෙවෙයි මේ යෝගි පිරිසට තියෙන ආදරේ. ඒ විතරයි ආදරේ කියන්නේ. ගෞරවය, හිතවත්කම, මෛත්‍රිය හේතුව තමයි සාමාන්‍යයෙන් මම මෙතෙක් කරන්නේ. මම ලොකු ගැටලුවක් ඉස්සර ගන්න බැරුව හිටිය මේ ක්‍රිස්තම් ක්‍රිෂ්ණමූර්ති කතාව ඊයේ ඇදිලා මම මේක ඇත්ත දැනගෙන මම මගේ පිරිස ගැන බොහෝ අනුකම්පාවෙන් මෛත්‍රියෙන් මම නැවත ඒ පිරිස අතරට යනවා. මම ඒ ගැන හිතා ගන්න බැරුව කෑක් ගහලා ජම් බ්‍රහ්මවංශෝ ඉස්සරහ ඇඬුවා කියා ගන්න තේරුන්නේ නැහැ. අන්ද හොල්මන් කරා ඒක ප්‍රතිඵල විදිහට අනන්ත අප්‍රමාණ වින්ද අපහාස වින්ද මම ඒක දන්නේ නැහැ. දැන් මට ඒ සැක දුරුනා. ඉතින් මේ කුමන ධර්ම සාකච්ඡාව එක කියලා ඉස්සෙල්ලා දුරුම ගන්න කටයුතු නිසා වෙන ගෞරවයෙන් ඉඳ තමයි අර අර සත්‍ය හෙලිකන්නේ හොඳයි අපිට අපිට දරන්න පුළුවන් පිරිසක් දරන්න පුළුවන් මෙතන ඉන්නවා පිරිසක් ඒ කියන්නේ අපි ආය ආය මොන ගෙලින්නේ ඉවර කරන්න දෙන්න මෑණියට ඉවර කරන්න දෙන්න <laughs> කියන්නේ ආය ආයෙම ගිහිලා එහෙම ලින්ගතු කම් ඇති කරගන්න අවශ්‍ය නැහැ මේ මෙච්චරයි කියලා මෙච්චර තමයි පුංචි වැලි කැටයක් වුණත් ලොකු දියමන්තියක් වුණත් දෙක මන්දුමට එකක් නෙවෙයි ඒ දෙකෙන් කියලා ශල්ල පටවි ධාතු මොකද කියන්නේ ඒක මේ ඒක අදහස් ඉදපත් කරගත්තයි මේ බුදානම් නේ අපි ඉතින් කරා ධර්මකාරක ධර්මදේශන ආදී දේවල් කරලා භාවනා කළා ද්වාරකයේදී අපට ඉතාමත්ම උපරිම මේ අනුක්‍රියාගත මේ දේවේ කියන වචනේ මේ සම්බන්ධයෙන් අපිට ඇති නියම නම් දෙකක් තියෙනවා නම් අපි ඒක ඒවා ආරක්ෂා කරගන්න ඕනේ. අර අවකාන වර්ධනය. බුදුහන්සේ මේකෙන් වෙන කලපේ මොනවද කියන ගැටලු කියලා අහලා ඒ පිළිබඳව ටිකක් අවධානය යොමු කරේ හොඳයි කියන එකයි මගේ අදහසත් අර මම හිතුවා. ඒක තමයි මම හිතුවා. විවෘත ධර්ම සාකච්ඡාවක් යන. සාමයේ මේ විවෘත විවෘත ආරාධනාව එහෙම තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ අපි වැඩක් කරනකොට දැන් අපි සක්මන් භාවනාවෙන් ගන්නවනේ. සතිය සතිය විඥානයේ විඥානයේ යන්නේ අපි බොරු කරන්නේ නේද ස්වාමීන් වහන්සේ? මායාකාරය. මායාකාරය යාට එන්න දෙන්න තුව සක්මන් ගන්නවනේ. ඒක ඒ වගේ ස්වාමීන් වහන්සේ සක්මනේ මෙනෙහි කරන්නේ නැතුව අර දැනෙන විදිහට ගිහින් පස්සේ අර ඒක මම දැන් මෙතන කියලා ඉන්න එක තියෙනවා. ඒතකොට දැන් ඒක ගන්න පුළුවන් අපි වැඩක් කරන වෙලාවට ඒ අර ඒ වැඩේ මෙනෙහි කරන්නේ නැතුව දැනීම මම දැන් මෙතන වගේ මම දැන් මෙනෙහි මම දැන් මෙතන කියලා කියන්නේ නැතර දැනීමක් එනවනේ. ඒක ගත්තොත් ඒක තමයි ඒකට තමයි යොමු කරවන්නේ. පරියන්කයෙන් සක්මණෙන් යොමු කරන්නේ ඒකයි. ඒකෙදි නිකාර සෙන්ටිමනක් තියෙනවා washing dishes to wash the dish කියලා. මේ පීරිසයක් හොදනකොට කුදු පීරිසිය හොදන විතර මේක සුද්ධ කරන්න හදනවක්වත් වටිනා දෙයක්වත් කරනව නෙවෙයි. පීරිසිය හොදන්නේ පීරිසිය හොදන්නේ. ආයෙකට මේ වෙන වටිනාකමක් වෙන ඉන්ටෙන්ෂන් මොකක්වත් ඕනේ නැහැ. ඒ කරන වැඩේ කරන උපමාවකට කියනවා නම් මම නිතර දෙන උපමාව තමයි ඔය ශ්‍රී ලංකන්න පොඩි වයසේ දරුවෙකුට එයාට අලුත් සෙල්ලම් බඩුවක් ගෙනත් දුන්නොත් එයාට ඒ සෙල්ලම් බඩුවත් එක සෙල්ලම් කරනකොට ඒක ඇතුලේ ඉන්නේ. පරණ සෙල්ලම් බඩුව උනේත් නැහැ, අම්මා තාත්තා උනේත් නැහැ, කෑමක් මොකක්වත් නැහැ. ඌ ඒකේ ඉන්නේ. අන්න ඒ මොකද මේ මුළු හදින්ම ඒක කරන්නේ. ඒ වගේ තමයි අපි මොන කටයුත්තක් හෝ මේ මොන කටයුත්තක් හෝ මුළු හදින් කරනවා නම් බුද්ධ පූජාවක් තමයි. ඒක බුද්ධ පූජාවක්. බ්‍රිස්බේන් කියලා බණ කියනකොට ආයේදී ඒක පාට දඩස්කා මහත් එක්ක කඩාන බැන්නා. කඩාන බැඳිලා මේ මොකද්ද කිව්වේ? ආ මේක සාකච්ඡා කරන වෙලාවදී කිව්වා දැන් ඔබ වහන්සේ ඔය කියන ගැඹුරු ධර්මත් ඕනේ නැත්තේ නෑ ඒ වුණාට ඔබ වහන්සේ වගේ මිනිස්සු වගන්සේ ඇද කට්ටිය මොකද කියන්නේ මේ මේ කතෝලික ආගමේ මිනිස්සු හරව ගන්නවා ඒවට ඔබ වහන්සේ කියන තිබන වලින් ඇති වැඩක් නෑ ඉතින් ඒක යනවනේ ඉතින් ඒකට මොකද කියන්නේ කියලා මම ඉතින් කතෝලික ආගමේ ගියාට මම සාදු කියනවා කිව්වා මන්ට එක එක්කත් මේක ඉන්න ඕන කමක් නැතන යන්නේක ගියා මට එහෙම කියන්න පුළුවන් අවුරුදු 2500 ක උරුමේ තියෙන ඔබ වහන්සේලා නේද ඔබ වහන්සේලාගෙන් හයියට ඇත්තටම කියවෙන්න බාද මම කෝ යන්න ඉන්න කට්ටිය තියාගත්තම හරි වියදම් අධිකයි. මේන්ටේන් කරන්න යන්න දෙන එක තමයි හොඳ වැඩේ කියලා. ඒක කවදාවත් බුද්ධ පුත්‍රයෙක් වචනෙන් කියන්න වටින්නේ නැහැ. ඒක හොඳ නැහැ. මම කෝ ඔබතුමාගේ ප්‍රකාශය මගේ ප්‍රකාශය මට තියෙන්නේ ඌහා මම එන්නේ ඉස්සෙල්ලත් තුනම වරවල් පස්සෙත් තුනම මම ගණන් ගන්නෑ. ඒක ඉඳපු ගාම මනසේ පැත්තකට හොඳ උගත හැබැයි. ඉඳපු ගාම මනසේ ඉඳගෙන කියනවා එන ඔබ කියන්නේ බුද්ධ පූජාව තියන්න එපයි කියලා. <laughs> කියන්නේ එන කල්සලාගේ මාංගෝවාදේ මහත්තයා බුදුහාමර ඉස්ලා මලක් ගඳගිලියට ගිහලා මලක් පූජා කරා වැසිකිලියට ගිහලා මල පහ කරා දෙකම එක පින හැබැයි සතියෙන් කරන්න ඕනේ කියලා මොනවා කන්නේ කේන්ති ගියා කියන්නේ මනුස්සයාට ඉතින් අය මල පැන්නා මොකද ගඳගිලියට ගිහලා මල පූජා කරත් වැසිකිලියට මල පහ කරා දෙකම එක පින උපාදක මතෝ සීයෙන් කරනවා නේද ඒක ඉතින් මං කියුත්තක් නෙමෙයි අතට මේ කියන්නේ ධර්ම සාකච්ඡාවක ඒ වගේ අතට මේක රේඩියෝ එකට ගිය ධර්ම සාකච්ඡාවක් ඉතින් කියුණා කියනකොට මේ මාසයා මේ කට උල් කරනකොටම මට මොනවද කියන්න කට උල් කරනකොට මට ආරාධනා කරපු එක්කනාගේ නෝන මහත්තයා ඉඳලා කිව්වා උච්චාර භස්සාව කම්මේ සම්පජානකාරී හොදි කිව්වේ ඕක නේද ස්වාමීන් වහන්සේ කියලා. කියනකොටම මනුස්සයාට මතක් වෙලා මනුස්සයා දැනගත්ත මේ මම හදලා කියවේ ගන්නේ පුත්‍රජානනාසවත් වැස්පිලි කැස්පිලි කරනකොට වුණා සතියෙන් ඉන්න එක කියලා තියෙන එකක් කියලා. ඊට පස්සේ මම ඒ පාතකම දිහා කතා කරලා මියා කරවන්නේ කියලා. ඒ නිසා අපි හිතනවා මේ ගඳ කිලියට යන්න ඕන කියලා මලක් අරගෙන පින් කරා. බුදුහාම කියන්නේ වැසිකිළියට කියලා මල පහ කරා. සිහියෙන් කරනවා නම් ඒ ගඳ කිලිය වැසිකිළිය කියලා වෙනසකුත් නැහැ. මේ මලෙයි අර මලෙයි ඇති වෙනසකුත් නැහැ. මේ ඉතින් එන්න බැරි නිසා පටන් ගන්නකොට ආනාපානෙන් පටන් අරගන්න සක්මණෙන් පටන් ගන්න ඉදිරියට යනකොට යන යනකොට කරන්න කරන කරන වැඩ සතියෙන් කරනවා නිතරම බුද්ධ පූජාවෙන් වෙන මොකටද කරන්නේ එතකොට ප්‍රශ්නයක් අහනවා අන්තිමට අපි අහන්න වෙනවා කොයි වෙලාවෙ කොයි කටයුත්ත කරනකොට සතිපට්ඨානෙ වඩන්න බැරි කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉස්ලාමයන් කොහොම සතිපට්ඨානෙ කරන්න පටන් ගන්න කියන එක ලොකුම ප්‍රශ්නය අපිට තියෙන්නේ. අපි දන්නේ නැති කෙනෙකුට කොහොමද සාන්ත බානවයිචින් අපි ඉතින් පලික්කුවේ දාලා දෙනව කතාව. ඉන්නක කරගෙන කරගෙන යන අහන්න වෙන වෙලාවක් කොතනදීද බැරි කොයි වැඩේද බැරි අන්තිම බලන කිසිම දෙයක් නැහැ මුළු ලෝකේ තියෙන සේරම විපස්සනාට වැටෙනවා. ඒක අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පැහැදිලිවම සඳහන් කරලා තිබුණා. මම බලන්නේ ආයසතුන් හැමදේම විපස්සනාට දාන්න මට කිසිම දෙයක් ගිලිහෙන දෙයක් නැහැ. ලෝකේ තියෙන හැම ධර්මතාවයක්ම කොටින්ම අවිද්‍යාව ඇති වෙන ප්‍රධාන ධර්මතාවය අපිට පෙන්ලා තියෙන නීවරණ. නීවරණ නැති කරන් තමයි අපි මේ මුළු භ්‍රමචර්ය ජීවිතේම රැකෙන්නේ. මේ සතර සතිපට්ඨානේ ධම්මානුපස්සන ගන්න නීවරණ ධර්මයක් බාටපත් වෙලා නීවරණ ගෙන්නගෙන ඉගෙන ගන්නවා. ඔය නැති කරන හදන නීවරණ ටික තමයි අන්තිමටම අමාරු ටික. ඒ නිසා නීවරණ පබ්බේදී පැහැදිලිවම සතිපට්ඨානදී ඒ නීවරණ ටික ඉගෙන ගන්න වෙනවා. ඒ නිසා මේකේ මොනම දෙයක්වත් නැහැ අහක දාන්න මට අර මීම සකගාව තමයි තේරෙන්නේ. මීපැණි හදන්න අසුචි මුත්‍රායි ටික ටික ඕනේ. ඕනේ Google එකක් තිබ්බත් මීමස වහනවා. කානු කුණු ජරාවක් තිබ්බ තූ වහනවා. ගිහිල්ලා හදන්නේ මොකද්ද? ලෝකේ තියෙන හොඳම මිහිරි තියෙන මීපැණි. අන්තිමට බලනකොට අන්තිම පරම සත්‍යයට හොඳ නරක කොයි එකමුත් සමාන ප්‍රමාණ තියෙනවා. ඔබ පටන් ගන්නකොට එමෙ වටහන සීලක පිළිලා සමාධි කිනුල යන ගමන තියෙනවා. අන්තිම ඥානයේ මනස පරිණාම වෙනවයි කියලා කියන්නේ තමමමයිනේ මමයිනේ නැති වෙනවයි කියන්නේ සීලබ්බත ප්‍රමාණයට හැරෙනවයි කියන්නේ ඔය කලින් කලින් ගන්න උපමාන සේරම පාවා දෙන්නේ. ඒ පාවා දෙනකොට ගොළු වෙනවා කියා ගන්න බැරුව යනවා. කොහොම කියන්නේ දැන් ඉස්සලා ඉස්සලා කියපු ටික නෙමෙයි දැන් කියන්නේ මේ පුද්ගලයා පරිණාම වෙලා ධර්මයක් පරිණාම වෙලා අදවානේ ඔබ්ජෙක්ට් එකක් පරිණාම තමයි එල්ල කරගත්ත එල්ලේ පරිණාමයටපත් වෙනවා ඒක නිසා කියලා තියෙන ඔය ඔය සෙන් කතාව තමයි ඔක ලස්සනද කියන්නේ මේ අපි මේ භාවනා කරලා යන්න හදන සෝවාන් වීම හෝ ඒ උත්තරීමනස ධර්ම පැත්තෙන් යන ඒ මාර්ග ඥාන ජීවිතයක නෙවෙයි අත්‍තරම ශාසනයක උනත් කිල්ලෝරක් කරලා ඉවර කරන්න බැරි වටිනා ළඟාවීමනේ කියන්නේ විභාගයක් පාස් වෙනවා PhD එකක් ගන්න වගේ එකක් නෙවෙයි වටිනවා. නමුත් කියලා තියෙනවා ඒ උතුම් ඥාන ලබාගත්ත කිසිම කෙනෙක් කවදාකවත් ඥාන ලැබුණා කියලා පාටියක් දාලා නැති. කිසි කෙනෙක් මේ වෙනකොට රහත් උනායි කියලා පාටියක් දාලා නැති. දාන මිනිහෙක් ඉතුරු වෙන්නේ නැහැ. දෙඤ්ඤන් කියලා යන මනුස්සයා සම්පූර්ණයෙන්ම ගෙවිලා මති මතාන්තර සේරම ගිහලා රුචි අරුචිකන් සේරම ගිහලා එදාට තමයි rahat වෙන්නේ. rahat වෙනකොට මේ පාරි දාන විදිහ කිතු වෙන්නේ නැහැ. ඒ නිසා ඕගොල්ලෝ තටමඟල ගියාට ඕගොල්ලෝ ඉල්ලන දවසේ හම්බෙච්ච දවසේ පාටි දාන්න වෙන්නේ අපිට ආරාධනා කරන එකක් නැහැ. ආරාධනා කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔක්කොම ගෙවන්න. ගෙවලා ගෙවලා හිටයි හන්දයි. ඒකල ඒකදී ඔය විනය විනය ප්‍රශ්නේ හරි මේ උගුර හිර වෙන තරම්. ඒ නිසා හොඳම වැඩේ තමයි පවතින ගුරු මතයයි රටේ මතයයි පිළි අරගෙන ඒක බාර ගන්නවා. හැබැයි Tamanට පුළුවන් දක්ෂකමේ පැනලා යන එකයි කරන්න තියෙන්නේ. හරිම ආත්මාර්ථකම් වෙලා. සුදුල්ල සතිය කියන කරන ක්‍රියාවට වෙන්නේ අපේ හිත ගැන බලන්න නෑ එහෙම මේ හිත ඒ කියන්නේ හොරා ගැම්මෙන් පේන අහන කතාව තමයි මට කියන්නේ. මොකද හිත තමයි මේ අපි මායා කරන්නේ. ඒ නිසා හිතට සත්‍ය කවදාත් අහුවෙන්නේ නැහැ. උපමාවට කියනවා මෙහෙම අපි මේ සලායතට අහුවෙන සියල්ලම දැනගැනීමේ ශක්තියක් විඥාණයට නැහැ. සලආයතන එකයි අල්ලන්න පුළුවන් විඥානය. ඇහෙන් අපිට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා, හිතට හිතන මේ ඔක්කොම හයම අල්ලන්න පුළුවන් විඥානට හැකියාවනේ එකවරට එකයි අල්ලන්න. නිසා විඥාණයට සිද්ධ වෙනවා මේ ගොඩාක් එන ඇතුළට එන ඉම්පින්ජ්මන්ට් නැත්තම් ඒ සංඥාවලින් එයාගේ ගෙනාවු රුචිය අනුව එයාගේ ආකල්ප මත එකක් තෝරන්න වෙනවා. ඒ තෝරනවයි කියලා කියන්නේ 99 පාවාදීමක් වෙනවා ඒක. අපි උපමාවට කියනවා නම් සම්පූර්ණ ලෝකේ තියෙන හැම කෑම කෑම සහිත බුෆේ ඩයට් එක මේසයක් තියෙනවා. මේසයක් දීලා අපි අපි අපිට බෑනේ ඔක්කොම කන්න. කන්න ආසාව තිබුණාට ඒ නිසා අපි ප්ලේට් එකක් වෙන් කරගන්නකොට අනිත් මුළු මේසෙම ප්‍රතික්ෂේප වෙනවනේ අපේ අපේ ටික ගන්නකොට මෙන්න මේ මේස ප්‍රතික්ෂේප කරලා අපේ ටික ගැනීම තමයි සංස්කාර කියන වචෙන් තේරෙන්නේ. අපේ රුචියට අනුව අපි මනාප දේ ගන්නවා. අනිත් එක එතකොට අපි දැන නොදැන ප්‍රතික්ෂේප වෙනවා. ඊට පස්සේ මේ දේ ලෝකයක් කරගන්නවා. ඒ ගන්න පුංචි අපි තෝරාගත්ත දේ ලෝකයක් කරගෙන ඊට පස්සේ තියෙන මනෝ ලෝකයක්. ඊට පස්සේ හිත වැඩ කරන ප්‍රොලිෆරේෂන් ඒක දිගට ඒ තුලින් ස්කූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මවාන රාග දෝෂ මෝහ මවාන මුළු ලෝකයක් හදාගන්න. හැබැයි මේ ඒ සඳහා ගත්ත මේ අමුද්‍රව්‍ය ටික හිතේ රුචිය හිතේ මනාපේ. හිතේ මේක. ඒක තමයි මේ සියල්ල පැත්තකට දාලා අපිට ඕන දේ තෝරාගැනින්න ප්‍රමනාපේ ගැනින්න චේතනාව තමයි සංස්කාර වෙන්නේ. ඒ නිසා සියලුම ලෝකේ තියෙන සියලුම සංස්කාර මනසට ගොදුරු වෙන්නේ තෝරාගෙන ඒ තුලින් ලෝකයක් ලැබුවට පස්සේ ඒක තන්නේ කර මේ ඇස්බැඳුන. ඒක මායා ලෝකයක්. මේ තුල සත්‍යය තියෙන්න බෑ. වෙන විදිහකට කියනවා මේ මවන විඥාණය දැන් මේ මැවීම කරන විඥාණයට කවදාකවත් තමන්ව පේන්නේ විඥාණයට කවමදාකවත් විඥාණය දකින්න බෑ බෑ බෑ බෑ බෑ බෑ කතා කරන්න දෙන්නේ විඥාණයට විඥාණයට දකින්න බෑ කියන එක ඇහැට ඇහැ දකින්න බැරුව වගේ එනිසා අපි කිව්වොත් විඥාණයට උඹේ ප්‍රකෘති ස්වરૂපේ මට බල්ලා කියපන් කියලා තාර්කික නෑ වෙන්නේ විඥාණයට කවදාවත් විඥාණය දකින්න බෑ ඒක නිසා වෙට පුළුවන් එන්නේ විඥානයේ විසින් මවන දේවල් දිහා බලලා මෙයා මේ මෞංකාරය මෙහෙම වෙන්නද කියලා හිතාගන්න එක තමයි. එචා විඥානේ මවන නාම රූප දෙක විතරයි අපිට අරමුණු කරන්න පුළුවන්. ඒ නාම රූප දෙකෙම රූප ධර්ම ගොරෝසුයි සතහන් සහ ආකාර තුන මනින්න පුළුවන්. නාම ධර්ම බොහෝමත්ම වොලටයිල් වගේ ඒක මේ හැඩයක් නැහැ නිකන් ශක්තිය විතරයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සත්‍යයට බැස ගන්න නම් විඥානයේ විසින් මවන නාම රූපේ බව දැනගෙන මේ මායාවෙන් මවපු මැජික් එකක් බව දැනගෙන ඒ රූප ධර්ම ගැන අල්ලන්න. අල්ලගෙන ඉන්නේ රූප ධර්මයේ ඇතිවීම නැතිවීම බලලා. ඒ කෙලින් ඇති වෙන සමාධිය තුළින් තමයි අපිට නාම ධර්ම අල්ලන්න පුළුවන්. ඒ නිසා කෙලෙසයිත හිතකට තියා කෙලෙස් නික්ලේශී හිතකට හිතට හිත දක ගන්න බෑ. අතුවාව කියනවා මේ ඇඟිලි පිටරේට මේ ඇඟිලි පිටරේ අල්ලන්න බෑ කියලා. ඇඟිලි පිටරේ කියන එක දන්නවා. ඇඟිලි තුඩට කියන්නේ ඇඟිලි පිටරේ කියලා. මේ ඇඟිලි පිටරේට කවදාකවත් මේක අල්ලන්න බෑ. මේක අල්ලන්න පුළුවන් වෙන ඇඟිලි පිටරේ විතරයි. මේ ඇහැට කවදාකවත් මෙහා දකින්න බෑ. කවදාකවත් හිතට හිත දකින්න බෑ. ලෝකේ හොඳම කඩුව හැදුවොත් මේ ජීමන්ති වලින් ඒ කඩුවේ මුණත ඒ කඩුවෙන් කපන්න බෑ. ඒකට ඕන තරම් තර්කම ආයන බුද්ධාම කියන දේ නිසා හිත අල්ලන්න හදනවා කියලා නේ හිතෙන් හොරාගෑම්මෙන් පේන්නේ නැහැ. ස්පර්ශ වේදනා සංඥා චේතනා මනසිකාර කියන එක පස්සම තියෙන සිතේ චෛතසික එතින්නේ සිත විඥානයේ කියන එක කොටස් තමයි පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර ඒ පස්ස පංචමක ධර්ම එතකොට එතනත් විඥානේ නාම රූපච්ඡ විඥාන විඥානපච්ඡ නාම රූපං කියලා උතන මහ විශාල මේ පටිච්ච පච්ච ප්‍රත්‍යুৎපන්න ගැටලුවක් තියෙනවා බේරන්න බැරි ගැටලුවක් තියෙන්නේ විෂ විචින් ඇති කරන නාම රූපෙත් විඥානේ තියෙනවා. නමුත් ඒ විඥානයේ කවදාකවත් අර ඇති කරපු විඥානේ දකින්න බෑ කියන්නේ. තමන්ගේ ප්‍රകൃතිය දැක්කන්න බෑ බලන්න පුළුවන් ඉන්නේ පිළිඹු ඇහැට ඇහැ දකන්න බෑ. සිතන්නේ වෙනස් හිතකින්ද නැත්නම් ඊගාව හිතවිල්ල. ඒක නිසා මේ භංග ඥාන පැන්නට පස්සේ භංග ඥාන පැන්නට පස්සේ තමයිලු ඕක යන්තම් තේරෙන පටන් අරගන්නේ. එතකොට අටුවාචාන් වහන්සේ එක පැත්තෙන් බලන්න අටුවාව සෑහෙන ඉතින් ඉලියකුත් වට්ටන. කියනවා ඥාතංච ඥානංච උබෝපි විපස්සති කියන. අපි ඉස්සලා ඥාතේ විපස්සනා කරන්නේ. ඥාතේ කියලා කියන්නේ හිත විසින් ප්‍රොජෙක්ට් කරපු දේ තමයි විපස්සනාට දාන්නේ. ඇති ගන්න නාම රූපේ කරගෙන කරගෙන කරන ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ එක නාමයක් වේවා රූපයක් වේවා රූපේ තුලින් ගිල නාමයක් යන ඔක්කොම දකින්න පටන් ගන්නතර පස්සේ ඔන්න ඔකක් කරන මහ එක අහුවෙන්න පටන් ගන්නවා මොකාද මේ මාමව දෙන්නේ කියලා. එතකොට අපේ හිත අර හැම දෙයක්ම දක්ෂ වෙලා දක්ෂ වෙලා මුල හොයන්න පටන් අර ගන්නවා මේ අර සිංහාර ගල් ගහනකොට ගල් ගහනවා සිංහා ගල දිගේ නෙවෙයි යන්නේ. ඌ චෙක් කරලා බලන කොහෙන්ද එන්නේ කියලා. අන්න ඒ වගේ හොඳට හිත පදන් වෙලා හොඳට නාම රූප විපස්සනා කරන්න ගියාම ඥාතය විතරක් නෙවෙයි ඥාණය අහුවෙන්න පටන් ගන්නවා. එතකොට ඥාතිය දැනගන්න හිතත් එක්කම පහළ වෙන හිත ඒක බලනවා. ඒගා පහළ වෙන විට ඒක බලනවා ළඟ ළඟ ළඟ ළඟ ළඟ ළඟ වෙනකොට වෙනකොට වෙනකොට එන්නේ එන්නේ වෙන්නේ මේ පිරිසුදු වෙනවා ඒක ශීඝ්‍ර කාලයක් වෙලා වෙලා තමයි පිරිසුදු පිරිසුදු වේගන වේගන යන්නේ එක පහරකින් එක රැයකින් එක බණකින් එක ප්‍රයත්නකින් කරනවා මේක අපිරිසුදු බව දැනගෙන දැනගන්න හිත ඊට වැඩිය ටිකක් පිරිසුදු අඩු ගන්න එක මායාවක් බව ගන්න ඒ හිත ඊගා විතින් දැනගන්න දැනගෙන දැනගෙන දැනගෙන මේක නිකන් අර රගර් පොලේ පිටිපස්සට පාස් කරන්නේ අග යනකොට අතට අරගෙන දිව්වට පාස් කරනවා නම් ඉස්සරහට පාස් කරොත් අවුත්. පස්සටම පාස් කරන්නේ. ඒ නිසා අරගෙනමයි යන්නේ. අන්න ඒ වගේ මෙතන තියෙන්නේ මේ මේ ප්‍රගතියක් ප්‍රගමනයක් නෙවෙයි රිග්‍රෙෂන් එකක් කියන්නේ. ඩීලර්නින් ප්‍රොසෙස් එකක් කියන්නේ. ඒ නිසා මේ හිතෙන් හිත අල්ලනවයි කියලා කිව්වහම අර ඇඟිලි පිටරේ ඇඟිලි පිටරෙන් අල්ලන්න හදනවා වගේ එකක් තමයි. ඒ නිසා මෙතෙන්දී කියන කොහොමද කල්පනා කරලා තමන්ගේ විමුක්ති මාර්ගය හොයන්න බෑ. අනිවාර්යයෙන්ම සාස්ත්‍රුන් වහන්සේ පෙන්නලා දෙන පාරේ යන්න. ඒක මේ අපිව කියන රේඛීය ක්‍රමයකට නෙමෙයි සිද්ධ වෙන්නේ මේට්‍රික්ස් එකක් දුවන්නේ. හැම හතර අතරම දුවපු ජාලයක වැඩ කරන්නේ රේඛාවෙන් අපි අපිට සංනිවේදනය කරන්න පුළුවන් රේඛීය දැනුම විතරයි. ඒකට තමයි අධ්‍යාපනය කියන්නේ. ඒක මෙතෙන්දී ආසරණ වෙනවා. හැබැයි තේරෙන පටන් ගන්නවා ත්‍රිමාණ ක්‍රමයකට මේක මොකද්ද විශාල ජාලයක වැඩ යනවා. මුළු එකම පේන්න පටන් ගන්නවා. පේනකොට ගොළු වෙනවා. කෙනෙකුට කියලා දෙන්න බෑ. ඒකේ එහාටයි මෙහාටයි අරයටයි මෙහෙට හැම පැත්තටම අන්තර් සම්බන්ධතාව පේන්න පටන් ගන්නකොට තමයි මේ මිනිස්සු භාවනාවට නිමග්න වුණායි කියලා කියන්නේ. එයා ඒකට ඉන්ද්‍රියන් දිගේ එළියට යන්නේ නැහැ. ඇතුළටමයි නෑ. ඇතුළට. අන්තරාවර්ති වෙනවා. ආය ආනාපාන සතිය. ඉන්න කිසි වෙලාවකින් වෙන මේක ආනාපාන සමාධිය සමත සමාධියක්ද ඒක නැත්නම් සමති දර්ශනා කතන්දරයක් නෑ එහෙනම් ඒ සමත මේ ඔතෙන් යනකොට අමාරු සමාධියක් තියෙනවා හුඟාකරට ඒක සුද්ධ විපස්සනාම යන්නේ ඒ සමාධිය අයිතිකාරයකුත් නෑ ඒකේ ගැම්ම තේන එකක් දැන් ඔය මොකද්ද මේ ගලක් පෙරළුව කණ්ඩක් උඩට ගිහිල්ලා ගල වලෙන් මතු කර ගන්නකම් හරි අමාරුයි ගල පෙරලෙන්න පටන් ගත්තට පස්සේ පෙරලෙන එක නම් කැමතිව නැත කරන්න බෑ ඔය හරියට යනකොට එන ගැම්ම යන්නේ ඒ ගැම්ම කොච්චරද කියනවනම් මම කියන මගේ කියන මගේ රුචිකත්වයේ කියන සේරම කඩා බිඳගෙන යනවා. හොඳ නරක සේරම බිඳගෙන යනවා. හරි හරිදි සේරම බිඳගෙන යනවා. අර එන ගල ගැම්ම ගත්තට පස්සේ ගමක් රටක් එකතු තමයි නැතර කරන්න බෑ. හැබැයි මුල් ටිකේදී හරි අමාරුයි ගල මේ උස්සලා පෙරලා ගන්න ගන්න. හරි අමාරුවෙන් තමයි කටට ගන්නෙ. එතකන් තටමනවා. යන්න ගියාට පස්සේ ඒක ඉතින් එයාටයි කියයක් නේ ධර්ම ධර්මතාවයේ යන්න පටන් අරගන්නවා. ඒ පුද්ගලයාත් අඹරවාගෙන එයාගේ රුචි අරුචිකම් අඹරවාගෙන මොකක්වත් නැහැ ඉතින් එන්න gediy කඩාන යනවා වගේ ආයි. ඒක සාමාන්‍ය සක්මන් භාවනාවේදී අර එහෙම එකතන ඉන්නවා වගේ අර මොනවද අර අරමුණු ගන්න නැතු එකතන ඉන්නවා වගේ එතකොට ඒක කොහොමද? ඒ තමයි ලෑස්ති කරනවා. ඒ කියන්නේ බාහිර අවර්ති වෙච්ච හිත විශ්වාසයක් ඇති කළ 100ක් දීලා මේ 100ක් දීලා සමාධියක් දීලා මේ සමා මේ මේ සද්ධාව සතිය ශ්‍රද්ධාව ඕනේ නැහැ. සීලයයි සමාධියයි සතියයි ඒක තුනට පස්සේ තේරෙනවා දැන් ඇතුලේ තමයි ඉන්නේ. බාහිර ගොඩක් කැප වෙලා ඉවරයි. නමුත් ප්‍රශ්නයක් නැහැ. මේක ලොකු දෙයක් කියලා ඇතුලේ නැමිච්ච එක සතුටක් ඇති වෙනවා. එතකොට සම්පatti කරගතියක් තියෙන පිළිච්ච ගතියක් ඇති වෙනවා. තමයි මෙතනින් තමයි ඇත්තට විපස්සනා පටන් අරගන්නේ. මෙතෙන් එනකන් අපි කරන්නේ මේ නන්නත්තර වෙච්ච හිත බුද්ධ වචනෙන් කියනනම් නානත්ත් සංඥා හිත ඒකත් සංඥා කරනවා. ඇතුළට නම්නවා. අපේ ඉන්සයිට් කියන වචනේ ඇවිල්ලා තියෙන ඕකෙන් තමයි ඉන්සයිට් කියන්නේ ඇතුළ බලනවා කියන්නේ අන්තරාවලෝක ලෝකද අපේ හිත ස්වභාවයෙන් බාහිර ආලෝක අවලෝකන ඒක තමයි ඉතිහාස භූගෝලේ කරන්නේම කොච්චරක් අත අපි බාහිරෙත් නේද දුවන්නේ බාහිර දුල බුදුහාම කියනවා ඒක නිකන් කවදාකෝ කෙලවර කරන්න පුළුවන් වැඩක් නෙවෙයි ඒක ඔක්කොම ලෝකායත ධර්ම ලෝකායත ශාස්ත්‍ර බුදුජානක කියනවා මේක වැඩුණොත් වැඩෙන්නේ සොහොන්කොත් විතරමයි කියලා මේ ලෝකයේ අභිවෘද්ධිය වැඩෙන්නේ සුසාන වර්ධනයක් විතරයි ජාතිය බෝ වෙනවා මැරෙනවා හොංකොත් හැදෙන එක විතරයි. ඇතුළට නැමුණොත් යාන්ත්‍රණය තේරෙනවා. යාන්ත්‍රණය වෙන්නේ ඉස්සලා Tamanne තේරෙන පටන් අර ගන්නවා නිකන් කරකොල ඇතලිය වගේ අනිත් හැටි මොකක්වත් නැහැ මේකටම නැමිච්ච ගතිය. ඒකත් බය එලවන සුළුයි. නමුත් අර සීලය තියෙනවා නම් සතිය තියෙනවා නම් සමාධිය තියෙනවා නම් මේ පුද්ගලයාට දෙන මේක සත්පුරුෂයෙක් වශයෙන් මට මේක සම්පත්‍ති කර අවස්ථාවක් කියලා. ඊට පස්සේ තමයි ඒක ගැම්ම ගන්න පටන් අරගන්නේ. ඒකකින් මේ එතකොට අදිෂ්ඨාන කරන්න කියලා කියනවා සක්මන විතරක් නෙවෙයි දිනදා වැඩ විතරක් නෙවෙයි මේ පරියන්ක විතර නෙවෙයි උදේ ඉඳලා හැන්ද වෙනකම් මට සතිය පවතිවා කියලා. කැඩෙනවා කැඩනට ගන්න පුළුවන්. එතෙන් ගියාට පස්සේ ගන්න පුළුවන්. එතකොට පේන්න පටන් ගන්නවා මොන දේ කරත් ප්‍රයෝජනෙ සලකලා මේ දක්ෂකමකට කාර්යක්ෂම දාන්නේ හුදු කිරීමක් සඳහා කරනවා. සක්මන් කරන්නේ නිකන් රූකඩේ සක්මන් කරනවා සක්මන් කරනවා. බත් කාලා අත හොදනවා යන්ත්‍රය අත හොදනවා. බත් කනවා තුනේකට කලවම් කරලා ගැහුවා කොන්ක්‍රීට් එක ගැහුවා වගේ අනුවා කොන්ක්‍රීට් ගන්න. ඒ ඔක්කොම නිකන් වැඩ වෙන්න පටන් අරගන්නවා. එතකොට නිකන් ප්‍රයෝජනේ සලකලා අපි කියන බේසික් නීඩ්ස් විතරයි. ගොඩාක් වැඩ ඉතුරු වෙනවා. ඊට පස්සේ මේ මනුස්සයා නිකන් මේ ලෝකේ හිටියට හොල්මන තමයි. Tamanටමත් තේරෙනවා මේ මේ අනික් කට්ටියත් එක්ක ඉනා වෙලා කතා කරන හිටියට ඒක නිකන් විකෘතියක් වගේ. තනි වෙච්ච ගම එකතු වෙන්න පටන් ගන්නවා. ඒක තමයි හේතුපස් තමයි ඉති විපස්සනාව කියන්නේ විපස්සනා ප්‍රොපර් නියම විපස්සනා වැටෙන්න පටන් අර ගන්නකොට අර මේ දේ මම මේ වෙලාවට කළ යුතුයි මේව සතුටු කළ යුතුයි ඒ මොකක්වත් නැහැ. හැබැයි තේරෙනවා Tamanට දැන් ඉතින් ඒක විසින් ඒක පවත්වන ගතියක්. ධක්මනීදිත් ඒක වෙනවා පරියන්කේදී මොකක් කළාට ඇස් දෙක ඇරලා නිසා ඒ නැති නිසා අපිට ඒකේ කැපිපේන වෙනසක් නැහැ. ඒත් එදිනෙදා වැඩ කරනකොට ඉඳපු ගමන් මත් වෙලා හිටියාගේ හිටින්න පටන් අර ගන්නවා. පිස ඔක්කොම එක්ක ඉන්නවා තමයි. නමුත් ඔක්කොම නිකන් මේ ඉඳුරන් ඇතුළට නැමෙන වෙලාව. ඒක අර ඉන්න කෙනෙකුට නම් හොඳ මීටරක තියෙන මිනිහෙකුට තේරෙනවා මේ මනුස්සයා මෙතන නෑ නිකන් රූකඩේ විතරයි තියෙන්නේ කියන එක තේරෙනවා. එයා එහෙම කෙනෙක් ඉන්නවා නම් කියන ඕනෙම සමාජයක ඕනෙම සමිතියක එන සමාජ ගැටලු අපි කියන මේ කම්පන ඒ ඒ පුද්ගලයා අවශෝෂණය කරන්න පුළුවන් කියලා. ඔක්කොම ෂොකැප්සෝබරයක් වගේ වෙනවා. ඕන කෙනෙකුට තේරෙනවා මේ මනුස්සත් එක බලන්න අපි මේ ගහ බඳගන්නේ මොනවටද? අපි මේ ගහව නැන් මොකද සල්ලියකට මොකද රාගයකට ද්වේෂයකට මොකක් හරි ඉසාවට ඉන්නුන්සේ ෆුලි කන්ටෙන්ට් එක නිසා පොඩි දරුවෙක් තමන්ගේ මේ සෙල්ලම් බඩුත් එක සෙල්ලම් කර කර ඉන්නවා ඉතින් ආයෙත් පස්සේ තමයි මනුස්සකම ජීවත් වෙනවයි කියන එක තේරෙන. එතකන් අපි මේ රඟබෑමක් කරන්නේ මේ එක එකනට මේ මේ වෙස්මුණු වෙස්මුණු දාගෙන hinaවිල්ලක් තියෙනවා. ඒ කියන්නේ එතන චිත්තක්ෂර සමානයි නේද? ඔය ඒකේදී ඒක හොඳ ප්‍රකාශයක්. ඒකේදී අතුවාවේ සඳහන් කරලා තියෙන්නේ මේ අරමුණු සමරස වෙනවා කියන්නේ. ඥානියෙක් වුණත් පිරිමේක් වුණත් එකයි. පඨවි වුණත් ආපෝ වුණත් තේජෝ වුණත් එකයි. කොයි දේ ගත්තා සමන තොයිදිල්ලක් නෙවෙයි. අපි පොඩි කාලේ අම්මා අනපුවත් හරි කන්න කැමති. අම්මා බත් එක ප්‍රදාන එනකොට ඉතින් බත් කාලා හිටියත් කියලා කන. ඉතින් පළවෙනි පිටයි දෙවෙනි පිටේ කිසි වෙනසක් නැහැ නේ කනලා තියෙන්නේ. ඇනුවේ නැත්තම් තමයි පපඩම් වැඩියෙන් දාන්න කියයි මාල් කැලක් වැඩියෙන් දාන්න කියයි අරව අඩු කරන්න කියයි. අනලා දුන්නා නම් choice එකට තියෙනවා. choice එක ගියපු ගමන් අපි අද තියෙන රණ්ඩුව සම්පූර්ණයෙන්ම කපලා යනවා. දැන් තියෙන්නේ මේ වෙන්වෙන් වශයෙන් තෝරන එකනේ. අතන දැන් මේ දියුණු කරනවා කියලා ඒකයි කරන්නේ අපි නිකන් පිස්සු වැද්දද? මොනවා කරන්නද අනල දුන්නා නම් ඒකට කියනවා ඉන්දිය සමරසය කියලා. ඉන්දිය සමරසය වෙන්නන්නේ අපි අත දිගහැරියොත් මේ සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා පහ පස් දිශාවකට හැරිලා තියෙනවා. භාවනා කරන කරනකොට කරනකොට ඔක්කොම 1 point එකට එනවා. එතකොට පහම එක අරමුණකට යන්නේ ගියාට පස්සේ ඒක විනිවිදිනවමයි. එතකොට මේ මනුස්සයාට මේ හරි ගියා වැරදුනා කියලා දෙයක් ආනාපානේ ගොරෝසු එකයි සියුම් එකයි අතර වෙනසක්. ළඟ දුර වෙනසක්. මේ ඇතුලේ පිට වෙන මොකක්වත් නැහැ. හොඳට තේරෙනවා ඔබ මැරෙලා නැත්තම් ආනාපානේ තියෙනවා. ඔක මොනදයි තෝරන්නේ. එතකොට මේ රණ්ඩුවක් නැහැ, උරුට්ටුවක් නැහැ, ඊර්ෂ්‍යාවක් නැහැ, වෛරයක් නැහැ. ඔක්කොමලා ගංගානංගගේ වැලිතලාවේ තියෙන වැලියටයක් වගේ අර වැලියට මෙයාට වැඩි ලොකුයි කියන දැන ගතියක්. ඒකට තේිනේ සියලු සම්පූර්ණ කාලය Taman වෙනුවෙන්මයි මේ මුළු ජීවිතේම වර්තමානෙමයි දැන් ඕක තමයි ඔය තියෙන්නේ. මේ තාම තියෙන්නේ මේ අර කලාව මට්ටමේ. මේක තව පිරිසිදු වෙන්න ඕනේ. මේකට විවේක බුද්ධිය පහළ වෙන්නේ මෙතෙන්දි විතරයි. ඒ කියන්නේ Tamanට සුභ සිද්ධිය පහළ වෙන්නේ මෙතෙන්දි විතර අනික වෙලාවට මේ අපි මල්ටි මල්ටි නැෂනල් කම්පැනි වලටයි කෑ ගහන්නේ. මොකක් හරි ප්‍රොඩක්ට් එකට මේ දඟලන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් විතරයි. අතින් ඊට පස්සේ විකුණන්න බඩුවක් නැහැ. ඊට පස්සේ ඇතුළට එන්න පටන් ගන්නවා. ඒක ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න ඉන්න නිකන් හරියට මේ කලවම් කරපු වතුර වේදුවක් මඩ වතුර වේදුවක් කබඩයක් උඩ තිබ්බහම මේ තැම්පත් වෙවි තැම්පත් වෙවි තැම්පත් වෙවි අර උඩ වතුර පිසිදුවේ. ආය කලවම් වුණත් ආය දවස් ගාණක් ඉවරයි. ඕ ඕනම තැම්පත් වීමක් වෙන්න පටන්. ඔකට තමයි සුම්බයිටි කියන්නේ මේ කේන්ති කියලා මට බැන්නා. මම කියන්නේ නිකන් හිටපන් ඔතෙන් දැම්මල පස්සේ නිකන් හිටපන්. අම්මගේ අතට ගිය පොඩි එකාට ඌ හෙළුවෙන් හිටියත් ඒක අම්මගේ දෝෂයක් මිසක පොඩි කාට දෝෂයක් නැහැ. ඌ කක්ක කරගෙන ඇඟේ ගාන හිතේ අම්මට ලැජ්ජාව දෙන මොකද ඊළඟ ගාන මේ වගේ එතෙන්ද යෝගාවතර ගියාට පස්සේ කිසි දෙයක ගානක් නැහැ නිකන් තේරෙන පටන් ගන්නවා ධර්මයට ඉඩ දුන්නා නම් න්‍යාය ධර්මයට ඉඩ දුන්නා නම් කිසි ෆ්‍රික්ෂන් එකක් නැහැ කිසිම එයාට වැඩි අප්වන්නප්මන්ෂිප් එකක් නෑ එයාට වැඩි මම ලොකුයි සංස්කෘත දෙයක් නෑ හුදු මේ හුළඟ වගේ මේ අවුව වගේ මේ පටවි වගේ මේ වතුර වගේ චිත්තක්ෂණේ චිත්තක්ෂණේ දකින්නේ ඉතින් ඒ චිත්තක්ෂණ චිත්තක්ෂණ කියලා කියන්නේ මවාගත්ත මායාවක්. කාලය කියන එකේ ඔය ඌව මොනවාක්වත් ඇත්තේ නැහැ. කාලය සදාකාලික දෙයක්. අපි තමයි මේ කාලයයි දේශයයි ඉඩම් මනින්නයි චිත්තක්ෂණ මනින්නයි තියෙන්නේ. ඔය යන හිතට මේ ලේබල් නැහැ. ಜಾති ආගම් මොනවාක්වත් නැහැ. වර්තමාන චිත්තක්ෂණේ විතරයි සදාකාලයටම තියෙන්නේ. ඕන සංසන්දනය කරතයි ඊයටයි හෙටටයි සංසන්දනය තියෙන්නේ ඔක්කොම මේ අපි දාගත්ත පිටින් දාගත්ත මේ ලේබල් ටිකක්. පිටින් දාගත්ත මේ සම්මුතිය. එතෙන් එනකොට ඔය සම්මුති ක්‍රමයේ ක්‍රමයෙන් ගෙවල නිසා යාට ඒක අපව සලකා බලන්න දෙයක් ඇත්තේ නැහැ. මොකද දන්න සම්මුතිවල ඉන්න තාක්කල් පැහැදිලි වෙනවා කඹරන්න වෙනවා. ඒකට නඩත්තු කරන්න. සම්මුතියෙන් අයින් වෙන්න අයින් වෙන්න නඩත්තු සත්‍ය මොකුත් නැහැ. යන දෙයට අnderලයින් එකයි තියෙන්නේ. ඒක තමයි පොඩි ළමයි කරන්නේ. ආශ්‍රේ ස්වාමීන් වහන්සේ ඔය ඕක ඔය කතාවට තව පැත්තක් මම අහලා තියෙන දෙයක් පොඩ්ඩක් තේරිලා තියෙන දෙයක් කියනවා නම් දැන් සාමාන්‍යයෙන් උගත් වෙලාට මිනිස්සු ජීවිතේ ගත කරනකොට අපි හැම වෙලෙම ඉදිරිය බලා ඇදීමක් කරන්නේ. ඒ කියන්නේ දැන් දැන් මේ වැඩේ ඉවර කරලා ඊළඟට මම මොකද්ද කරන්නේ? ඒ වැඩේ ඉවරනාට පස්සේ ඊළඟට මොකද්ද කරන්නේ? නැත්නම් ගෙදර යනවනම් හා මම දැන් ඊට පස්සේ ටීවී එක දාන්න ඊට පස්සේ මං පත්‍රේ කියවන්න එහෙම නැත්නම් උයන්න තියෙනවා. ඔය වගේ හැම වෙලෙම ඉදිරිය බලන කරන්න තියෙන දේක බරක් තියෙන හුඟක් වෙලාට මිනිස්සුන්ට. දැන් ওই තත්ත්වයට යනකොට ඕක ටික ටික නැති වෙලා ගින් අන්තිමට මට මතකයි ඉංග්‍රීසි භාෂාව කියන flow enter the flow කියලා. ඔහියේ ගත වෙලා යනවා බොහොම පිරිච්ච ස්වභාවයක් සම්පත්තික ස්වභාවයක් තේරෙනවා. ඒක දිගේ ඔහේ යනවා. මේ අරකට ඊළඟ අවස්ථාවට යන්න කලබලයක් මොකක්වත් නැහැ. ඒක තමයි ඒ කියන්නේ ඒක දාර්ශනිකව කියනකොට අතීතය පිළිබඳව ප්‍රශ්නකුත් එන්නේ මම අර දැන් ඒ ඔය කියන මේ අනාගතයේ සැලසුම තියෙන තරුණ වයසේදී තව ජීවිතේ හැඩ ගැහෙන වෙලාවදී වයසට යන්න යන්න යන්න යන්න ඉදිරියට කරන්න දෙයක් නැහැ කරපෙහෙල්ලන් ඔක්කොම පචයි පරාද යන්න හොඳට මොන කොයිසෙල්ලම ගැහුවත් මත්තර යන්න තියෙන ඉතින් ඇස් පේන්නේ නැහැ කන් හැෙන්නේ නැහැ වම තියෙනකොට දකුණ යන්නේ ඉතින් ආයේ සැලසුම් කරපුවම එච්චර තමයි එතකොට පස්චාත්තාපය ඉතුරු වෙන්නේ සතියේ ගහයින් වෙන්නේ ඈ වම් හිටියාම වම් තියලා දකින්න. මේ සතිය නැතිකොට මේ කතා කරන්නේ. මේ නෑ ඇතර කය කය කය දුර්වල වුණාට පස්සේ කියන දේ නෙමෙයි කරන්නේ. ඔලොලො වෙන්න පටන් ගන්නවා කතා කරනවා ඔලොලොලො ගන්න පටන් අර ගන්නවා දෙන්නේ පේනවා. ඔහොම කරලා බලන්න වෙන්නේ දීපු මිනිහෙක් වගේ. ඉතින් එතන ගියාට පස්සේ සැලසුම් කිරිල්ල සම්පූර්ණයෙන්ම මේ මේ කිසිම බීලුවක් බව දෙන්නේ. ඒකට පශ්චාත්තාප වෙනවා. එතකොට අතීතානුදාන චිත්ත විකෝපාන උපදින අනාගත ප්‍රතිගංගන චිත්ත විකම්පත કોઈ දෙකම තේරෙනවා විකෘති බව. අපි ජීවත් වෙන්නේ සැලසුම් කරන නිසා කවදාකවත් ජීවත් වෙලා නැහැ. හැමදාම මේ දැන් අද මෙන් කැල්ල ඊගාව දවසේ කරන්නයි හදන්නේ. ඒකේ වෙන්නේ මේ වර්තමාන මොහොත කෙලසෙන එක. අතින් ගියාට පස්සේ තේරෙනවා දැන් ඉතින් මේක තියෙනවනේ. දැන් වර්තමාන මොහොතේ ඉන්නම ආය මොනද හෙට කතා කරන්නේ. ආය මොකටද මේ වෙච්ච එක? විචිත අවුත් මං මෙතෙන් දෙන්න බෑනේ. දැන් ඇවිල්ලා තියෙන්නේ වෙච්ච එක මොකක්වත් නැහැ. එන්නේ වගේම තියෙනවා ලීනං චිත්තං අතිපග්ගහිතං චිත්තං කියලා චිත් දෙකක් තියෙනවා. රාගං චිත්තං දෝසං චිත්තං කියලා තව ඩයිමන්ෂන්ස් හයක් තියෙනවා ඒකට. ඒ ඩයිමන්ෂන් හයේම මැදට එනවා. මැදට ආවට පස්සේ නිකන් හරියට මේ මන්දනේ කතාවක් වෙන්නේ නැති මේ සංගරාජාතුරු ඉන්න කාලේ රාජසිංහ රජුගේ ගාවට ඇරෙන් ගිහලා බලනකොට ඒ රාජසිංහ රජුගේ මාලිගාවේ තිබුණලු පිළිමයක්. කොහොම කරලත් දන්නේ නැතුළු හුලම් ප්‍රවාහ 6කින් අරියට මැද නතර කරලා තියලා තියෙනවා. මෙහෙන් යන හුලම් ප්‍රවාහයක උඩින් එන එකකුයි දෙපැත්තෙන් එන දෙකුයි මෙහෙම එකු නතර කරලා දෙනවා. ලොකෝ පච්චි කියපු කතාවක් මම දන්නේ නැහැ. ඉතින් කතාව එකක් වෙන්නේ. ඉතින් ඒ සංගරාජරතුරන්න රාජින් අදිරු ගිහලා බෙන්වලු. බෙන්වුවට පස්සේ මේ හාමුදුරුවෝ ගිහලා වටත් ඇල්ලවල එක පැත්තකින්. ඩොක් ගාලා සුල්වර්ක්. ඊට පස්සේ කේන්ති ගියා කියලා කියනවා. ඒ වගේම අපේ හිත 6කින් පිඹලා තියෙනවා. අතීතින් අනාගතෙන් පිඹිනවා. රාගෙන් ද්වේෂයෙන් පිමිනවා. ලීන හිතන් ගොරෝසු හිතෙන් පිමිනවා. මේ හැම තියෙනකම ওই මැද හෙල්ලි හෙල්ලි තීතිවි තියෙනවා. මොකද මේ ප්‍රවාහ එකක් හරි නැති එකම මේ සම්පූර්ණ සුන්නත් දුල වෙලා යනවා. ප්‍රවාහ නැතුව වෙච්චහමත් ඕක ඔතන හිටින මොනවත් නැතුව ඉඳින්න පුළුවන් තරම් තියෙනවා. ඒක තමයි මේ ටිකින් ටිකින් ගෙවම් කරලා ගෙවම් කරලා හිතට මොනවත් මාතු දාන්න නැතුව සුද්ධ හිතට වෙන්න දුන්නොත් ඒක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික යන්නේ යන්නේ යන්නේ යන්නේ පාළු ගතියක් තනි ගතියක් ඒකාකාරී ගතියක් හිතේ. හැබැයි වෙස්ට් එක කියනවා ඒ පාළු ගතිය තනි ගතියට එනකොට අසරණ ගතියක් දැනෙනවා. වැරදිලා වගේ දැනෙනවා. හැබැයි බැලුවොත් මේ පාළු ගතිය තියෙන්නේ විශාල හිස්තැනක. කතා කරන්න කෙනෙක් නැහැ, හිතන්න දෙයක් නැහැ, නිකන් අපි කොන් වෙලා. අපි නිකන් වටිනාකමක් නැති දෙයක් බාටපත් වෙලා. මේකටයි අපි බය. නමුත් ඒක තියෙන්නේ මේ විමුක්තිය කියන විශාල හිස්තැන. ඒක දැක්කොත් තේරෙනවා කුණීක නිතින් නෙවෙයි. ඔය ළඟට එනකොට පේන තියෙන පාළුව. ඒකාකාරීකම. අසරණකම. 탁ක මුතු. ඊට පස්සේ ඈත තියෙන විමුක්තිය දැකලා ඒක සතුට වෙන්න ගත්තොත් ඒක ඉබේ නඩත්තු වෙනවා. ඒකට ආයෙ වෙන පෙට්‍රල් දාන්න මොනවක්වත් ඕනේ නැහැ. ඉතින් එතෙන්ට යනකොට බුදුරජාණන්සේ තමයි එතන රහස කියලා දෙන්නේ. මේ කියන විශාල අවකාශයේ හෝ ඒ ළඟ දමන්න දැනෙන මේ අයියෝ පාළුවේ නේද ඒකාකාරයි නේද තනියේ නේද කියන එකයි මේ එකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය. එතෙන්ද ගියාට පස්සේ මේ මෙතන වැඩි වෙලා දෙනවා හොඳට වෙලා දෙනවා. එතකොට කියනවා මනෙහි කරනවා නම් නේතම් මම නේසෝ හමසින් මේතු අත්තා. මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කල්පනා කරන්න කියලා. මම මාගේ නම් මේක නඩත්තු කරන්න වෙනවා. දුර තියෙන නඩත්තුවක් නැහැ කියලා. ඒකට තමයි මේ මමෙක් මේ සක්කාය දිට්ඨියක් අවශ්‍ය නැහැ. බොරුවට ඕනේ නැහැ මේක නිකම්ම නඩත්තු වෙනවා කියන එක එතන තියෙන දානයේ ශ්‍රේෂ්ඨම දානය. අපි අතන දස දාන වස්තු නේ අතන කරන්නේ. මෙතන තියෙන ඡාගෝ, පටිනිස්සග්ගෝ, මුත්‍ත්‍ය අනාලේ. ත්‍යාගයමයි, අතහැරීමමයි, මිදීමමයි, ආලේලු කිරීමමයි. ඒක තමයි දානයේදී කරන්නේ. මේ කැමැති දස දාන වස්තුව දීලා දාන. සීලයේදී අබේ දීලා දාන. සමාධියේදී නිවන ටික දීලා දාන. මෙතෙන්දී අනුශය ධර්ම ටික දීලා දාපුවා තන්නේ කර දානය සිද්ධ වෙනවා. හැබැයි ඒක මේ තර්ක මනසට නම් හිතෙන්නේ ඉච්චා හරි සෞත්‍ය හරි පාළු වුණා. මෝඩයි වගේ ස්වාමී. තකතියි. හරි මෝඩයි. අල්ලි මෝඩයි. මෙලෝඩි ඇත්තේ. අය මොකද්ද කිව්වා? මොකද්ද කිව්වා? දැන්වත් පොඩ තමයි. හරි. සරල වන්දිය මොකද කියන්නේ එක මොකක් කරන්නේ? ඔක්කොම BBS ලොකුසන්තේ නෑ නෑ සමත විදර්ශනා භාවනා මාර්ගයේ ඒ මීතිකල ඇවිල්ලා ඉන්නවා ඒ ධම්මජීව කියලා හම්බ කෙනෙක් 300ක් වැන්දාම පොතක් දෙනවා. අපි එන්නේ අමුතු නෑ සර්. සල්ලි උත දෙන්නේ නෑ. ඒතර ඔබන්සේ කියලා විදර්ශනා ඒක BBS නේ. ඒ කියන්නේ ඔය කියන්නේ මේ අත්දැකීම කියන පොතද? මේ අත්දැකීමද විදර්ශ සවිස්තර දර්ශන භාවනාව. එහෙමයි. සවිස්තර දර්ශන භාවනාව මටත් නොකිය පිටකවලෙත් මාරු කරලා නමත් මාරු කරලා. දැන් අලුතෙන් ගන්නවා මේ අත් බැවුවීම කියලා. ඒකම ඒකමයි. EBS BPS. ඒක මේ පන්දිස්වාසික බණ වගේ. කොහොමද මේ ත්‍රිකල ඇත්තටම පොත් 40ක් විතර ගහලා තියෙනවා දැන්. අපි ඔක්කොම මේ නොමිලේ බෙදා දීම සඳහා ඉතින් මේ දවස්වල ඔක්කොම ලයිස්ට් හදලා ওই සමිතියෙන් කරන මහන්තරංග තියලා තියෙනවා. ඒව නැවත නැවත මුද්‍රණය කර කර බෙදා දෙන එක තමයි කරන්නේ. ඉතින් ඒ වයිදෝ එක එක එක එක ඔය භාවනාවට දාලා පැති සමහරලාට සාමාන්‍ය ධර්ම කරුණුත් මුද්‍රණය වෙලා තියෙනවා. ඒකෙන් මම ගොඩාක් බේරෙනවා කවුරු හරි ආපහුම විස්තර කතා කරන්න බැන්නම් ඒ අදාළ පොතක් දීලා චෙක් කරන එක තමයි. හසාර පස්වෙනිදා අපි ධර්මයේ ගේන්න සම්බන්ධ කරගෙන දුවාසේ මේ විශේෂ ක්ෂේත්‍රයේ ටිකක් දෙතිකරි හොඳ අධ්‍යයනය කරලා තියෙන හින්දා මේ සෝමුත්‍ර ප්‍රතිකාරය ඒක ඕ සෝමුත්‍ර ප්‍රතිකාරය ඒක ඕනම ලෙඩකට හැම සම්බන්ධ ඒක ඇත්තටම මේ ඒ පොතේවත් මම ලිව්වා අපි ඔය බයෝකෙමිස්ට්‍රි කරනකොට අපිට හිටියේ ෆර්නෑන්ඩෝ පුල්ලේ කියලා ප්‍රොෆෙසර් කෙනෙක්. එයා කතා කරන ගිහලා එයා කිව්වා මේ මුළු ලෝකෙම තියෙන හුත්තම ජෛව රසායන ප්‍රවේශනාගාරය තමයි කිව්ව වකුගඩුව. ඒක විතර දෙයක් මුළු ලෝකෙ හදන්න බෑ. ඕකේ හදන දේ තමයි අපිට හොඳටම ගැලපෙන්නේ කියලා. ඉතින් කියලා නිකන් කෙල්ලකොල්ල හිටපු නිසා ජෝක්ස් වගේක් ගහලා හැබැයි මෙහෙම කතාවක් කිව්වා පත්‍ර කියවනවාද කියලා ඇහුවා. ඉතිහාසවල කොහොමද පත්‍ර කියලා නෑ ඉංග්‍රීසි මම මීඩියම් එකේදී කොහොමද ඉංග්‍රීසි පත්‍ර කියවන්නේ. ඊට පස්සේ කිව්වා ඒ දවස් වෙනකොට මොරාජි දේසායි ඇමරිකාවට ගිහිල්ලා එයා මේ ඇමරිකන් ජනාධිපති හම්බෙලා කතා කරගෙන ඉන්නේ. හැබැයි ඔය කියන්නේ දැන් ওই තියෙන ඇමරිකා මේ ඉන්දියාවේ ට්‍රෙන්ඩ් එක ගන්න කාලේ. ඇමරිකාවත් එක්ක ওই තියෙන ගන්න කාලේ. ඉතින් මොරයි දිසා ගියාට පස්සේ හැම උත්සව සභාවකදීම කොකාකෝලා බෝතලයක් ගෙනත් දෙනවා. ෆැන්ටා බෝතලයක් ගන්න. මිරන්ඩා. තැඹිලි. තේ කහට. මිල දෙන දෙන දෙපයි කියන ඔක්කොම හිතන මේ ආරක්ෂක හේතුන් මත කියන. ඒ කියන්නේ ඒක තියෙනවනේ. ඉතින් පස්සේ මෙයා කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න බොහොම සතුටින් අවශ්‍ය නැහැ කියලා කියනවා. ඊට පස්සේ පත්‍ර වාර්තාකාරයෝ විතරක් හැන්දාවේ කොන්ෆරන්ස් එකක් තිබිලා. ඊට පස්සේ අහවලු ඔබතුමා මේක අපි අහන්න වටින්නේ නැහැ. ඇත්තට පෞද්ගලික අයිතිවාසිකමක් දෙන දෙයක් නෙවෙයි නුලංගමක් තියෙනවා. ඊට පස්සේ අහලා තියෙනවා ඔබතුමා ඇත්තට මේ ඉන්දියානු ක්‍රම අපිට ගුප්තයි කියලා වැත්තකට දැම්මම අපිට දැන් තේරෙනවා මේක මොකද්ද දැනගත්ත ඉමත මොන්ද බොන්නේ කියලා. ඊට පස්සේ මම ඈ 70 ගානක අවුරුදු 70 ගානක. ඒතුන් බොහොම තරණව කටයුතු කරනවා. මම එක මූත්‍රාකන්දක්වත් විසි කරන්නේ දවස පුරා මේව බොනවා කියලා. ඉතින් පහුවෙන්ද හෙඩ්ලයින් එකේ තිබුණා no Coca Cola but Morarji cola. ඒක තමයි අපිට ඇවිල්ලා ප්‍රොෆෙසර් කිව්වේ. ඉතින් අපි දැකලා තිබුණේ ඊට පස්සේ දුන්න හිඳ ලෙක්චර්. ඔව්. ලංකාවට ඇවිල්ලා මොරාජි කියලා ඉතින් ඒ උනේ ඔය 77. මම අපි 77 නේ ඇතුළේ. 77 ඉතින් ඕක නිකන් සාමාන්‍ය ලාවට ඇවිල්ලා ගියා විතරයි. ඒක උපසම්පදා වෙන්න ගියාට පස්සේ පැහැදිලිවම කියලා දෙනවා පූතිමුත්ත බේසජ්ජන් නිසායි පබ්බජ්ජා. මේ මුළු පැවිද්දම පවතින්නේ පූතිමුත්ත බේසජ්ජනට. අටුකුරුනේ ඥානදානිකවා මේ කියන්නේ රතු පාට වදපු නැති වැසියෙකුගේ උදේ පාන්දර එන මූත්‍රා මේක කල්තබා ගැනීම සඳහා අරලු දාලා හරි ගැසන අපේ කියනවා. ඒක ඉතින් ඕන දෙයකට හොඳයි කියලා. ඉතින් මංගෝ ස්වාමීන් වහන්සේ මේ අපිට ප්‍රොෆෙසර් කියලා දීලා දෙනවා ගෝමූත්‍රා නෙවෙයි තමන්ගේ මූත්‍රා කියලා. ඔය තුයේ කුණුහරුපේ ඉතින් විශ්වවිද්‍යාල උගන්වලා බුද්ධ ධර්ම නැති කරන් හදනවා කියලා බැන්නා. ඉතින් මම ඊට පස්සේ හොඳයි නැහැ කියලා කරබන් නිකන් හිටියා. ඉතින් බුදුම ගියාට පස්සේ මන්ට ආයේ සාධාන සැකයක් නැතුණා. ඔය වැක්සිටි මූත්‍ර ගන්න කැලේ ඉන්න හැමෝටම තමයි. දැන් ලෝභ කරන්න කවුද ඉන්නේ? ඒකම මේක මේට වැඩිය ස්වභාවිකමක් වෙන්න ඕනේ කියලා. එහෙදිත් මට ඉඟි තේරුණා ඒ ස්වාමිනාසලා විවිධ ක්‍රමවලට පාවිච්චි කරලා ඔයදෙත් කරනවා. බැරල් ගණන් හදනවා ගෝමූත්‍රය එකතු කරලා අරු දාලා හරි ගසලා ඒකට පයාසී කියලා කියන්නේ බුද්ධ බේති කියලා. ඊපස්සේ මිහාට පස්සෙත් මට මතක් කළා පස්සේ මම මේ ගැන හෙව්වා හෙව්වා හෙව්වා හැම තැනකදීම පරිවර්තන කරලා තියෙන ගෝමුත්‍රා කියලා. ඊට පස්සේ පත්‍රය ආටිකල් එකක් තිබුණා මේ බලංගොඩ අන්තිමයි හඳුන මේක පිළිබඳව අර මොරයි දේශායි මහත්මයා කතාවක් දාලා මේක මේ අපේ සම්ප්‍රදායන කුලයේ මුදල් පරිහරණය වගේ වටින් අතර ගිය ප්‍රශ්නයක්. හැබැයි බොහෝ විට මේක තමන්ගේ මුත්‍රා වෙන්නේ ඉඳ තියෙනවා මේ ඉන්දියාවේ මෙන්න මේ ප්‍රාන්ත මේ අගමැතිත් මෙහෙමයි මේ ප්‍රාන්තයේ ආණ්ඩුකාරතුමත් එහෙමයි. ඒගොල්ලෝ බොහොම තරණව කටයුතු කරනවා. මේ 70 ලිංගික ශක්තියවත් නැති වෙලා නැහැ. තාම ලිංගික ශක්තියක් තියෙනවා. ගැටි කරන්නේ මේකයි කියලා. ඊපස්සේ මම ওই ආටිකල් එක තියාගෙන හිටියා මම ඒක. තියාගෙන ඉල්ලෙල රස බලනකොට ඔය ඒ ආටිකල් එක ලියපේ කරන භාවනා කරන්න ආවා. භාවනා කරන විදියට එක ඉතින් හැන්දාවේ වන්දනා කරගෙන ඉන්නකොට මම දලස් කාලේ නැගිටලා ගියා. නැගිටලා බලනකොට මේ කුඩල් එක අර මේ පලාතකලේ. ආයතන කියන්නේ කුඩල් හරියට ඉන්නවා. ඊපස්සේ රෑවිල්ල මට කිව්වා 10 විතර අවසරයි ස්වාමීන් වහන්සේ මට වන්දනා දෙන්න විදියක් නැහැ ඉඳගෙන ඉන්න බෑ මේ අරසස් කෙඩිය පොපුරලා ලේ ගිහිල්ලා ඉඳගෙන ඉන්න පැදුරෙමුත් ගිහිල්ලා බුදු ගේත් ඉවරයි කිව්වා මම කම මේක තිබුණාද කියලා තිබුණා ඉතින් මම ඔච්චර හිතුවේ නැහැ ඒක මම කාමරේ භාවනා කරනවා ඉතින් මම ගාව බේත කෙරුවේ නැද්ද කියලා මොන බේතද මම කව ඔබ ඔතුමා පත්තරේ ලියලා තිබ්බේ කවද්ද මම නැහැ තාත්තේ හොඳලාට ආටිකල් එක තියවා මම කව මේක කියෝපන් දැන් විනියම ඊයේ ඉතින් ස්වාමීන් වහන්සේ පත්තර ලියලා අපි ඔක් කරනවායේ ඊට මම කව මේ දැනට මම අවුරුදු ගාණක් මේක කරලා තියෙන්නේ අපාචිත ලොකු සංහිණවට පසුගා වේදවරු තුන් දෙනෙක් ගන්නවා මම ඒ තුන් දෙනාම දැන් නැහැ හැබැයි ওই කතාව සෑහෙන ඇත්තක් තියෙනවා කියලා හැබැයි කියන්නේ නැහැ කියලා ඊට පස්සේ මේ කිව්වට පස්සේ ජීවිතේ නිවන් දැක්කත් මේ වැඩේ කරහැක නිවන් දකින්න වෙනම කතාවක් නවත් මේක කරහැකයි ලෙඩේ හොඳයි. ඊයේ මිනිහවයි කියන්නේ. ඔව්. ඒ මංගෝ කියේම ලෙඩෙත් කියලා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. හිතටම බැන්නා. දෙපළ දෙපාර්තමේන්තුව වගේ වැඩක් වෙලා තියෙනවා. ඔයගේ සාකච්ඡාවකදී කිව්වෝ ඔය ලෙඩේට මුත්‍රාවට. සාධිකාරී කර කර ඉන්න ගමන්ම මහත්තු දෙන්නෙක් වීදුරු ඒකට සතුරු බොන වීදුරු අරගෙන යනවා ඒකට. ඉතින් මෙයාත් යන්න ලැහැත්තිලා ඒගොල්ලෝ මොකටද කියලා. බලනකොට කතාව සිද්ධිය මොකද්ද කියලා. ටික දීලා. ඉතින් මෙයා යන්නලා හැරිලා ගියා සමහර ප්ලාස්ටික් කෝප්පයක් හොයාගන්න බැරිද කියලා. යන්න හොන්දටම රෑ 10 මාට මම කිව්වා ප්ලාස්ටික් කෝප්ප නැත්තම් පොල් කට්ටක් හොයන්න. ඵලයක්. දවස් දෙකකට පස්සේ ඇවිල්ලා ගියා ජීවිතේටම නතර වුණා ස්වාමීන් වහන්සේ මම කරගෙන කරුවා. ඊට පස්සේ ගියා මේක අපි එලි කරන්න. ඒකට මම කරපු දේ මම මම හොයන හොයනකොට ඇත්තටම ඔය ධම්ම සමාදාන සූත්‍රයේ අටුවාවේ සෑහෙන විස්තරයක් තියෙනවා කිට්ටුවට ගිහිල්ලා. ටීකාව ලංකාවේ නැහැ. පස්සේ නමුත් ඔය මේ ගෝයන්ක ක්‍රමයට ගහන CD එකේ බලනකොට ටීකාවේ සඳහන් කරලා තියෙනවා උණු උණු මුත්‍රම ගන්නේ කියලා. ඒකේ තියෙනවා වන්නේ නැපි ගන්ධේ නැපි රසේ නැපි නාචාදීති. අග්නියත් පිරිසුදු මේ හිට ගන්නෑ ගන්ධයත් හිට ගන්නෑ රසත් හිට ගන්නෑ. හැබැයි බිව්වොත් පාණ්ඩු ඇතුළු සීළු රෝගයට සනීප වෙනවා කියලා ලියලා තියෙනවා. ඊට පස්සේ මම මේක දැන් දන්නවා මේක එළියට දාපු ගමන් ඔය මේ මුදල් ප්‍රශ්න වගේ පිස්සු විශ්සෙනවනේ. ඒ නිසා මම කරපු දේ මම මේක හරි ගසලා හරිදම සාර්ථක දුන්නා. හරිදම සංස්කෘතිය. ස්වාමීන් පිළිගත්තොත් රට භාගය පිළිගත්තා වගේනේ. අනිවෙලා මේ එයා ස්වාමීන් වහන්සේ මේක හොඳට පරිශන කරලා හදලා තියෙන්නේ මට කරන්න බෑ කියලා. මම පිළිකුල් භාවනා කරලා කරලා කරලා මට මේ තමන්ගේ මූත්‍රා තියා මගේ කයත් මම පරිහරණය කරන්නේ බොහොම අපුලින් කරන්න බෑ කියලා. මම මේකට පෙරවදනක් කියලා දෙන්නේ. ඊට පස්සේ අපි පෙරවදනක් කියලා දුන්නා. ඊට පස්සේ තමයි මේ මහින්ද මහත්තයා ඔක පත්‍රේ දාලා දිගට දිගට යනවා. දැන් මේ අලුත් දැන් ඊට පස්සේ අපි ලෑස්ති කරුවා ඉන්දියාවෙත් එක්ක එකතු වෙලා වෝටර් ඔෆ් ලයිෆ් කියලා ස්පිරිතාල කියලා. මුළු ස්පිරිතාලෙම තියෙන එකම බේත ඔච්චරයි. ඕනම කෙනෙක් ආවම ස්විච් ආයෙ උදව් කරනවා. ප්‍රාන්තවල තියෙනවා මේ ස්පිරිතාල. දැන් ඇමරිකාවේ තියෙනවා මේ එංගලන්තේ තියෙනවා. ඉන්දියාවේ තියෙන එකට වෝටර් ඔෆ් ලයිෆ් ඕගනයිසේෂන් එකට ලිව්වා. ලිව්වට පස්සේ ගියා ලංකාවේ නියෝජිතෙක් 70 ගණන් වල පත්තලා ඉන්නවා මුස්ලිම් මිනිසෙක් ඉන්නේ මේ අනුරාධපුරේ. පස්සේ බාණ්ඩේ මාස නැති වෙලා. ඒකේ දුව ඉන්නවා. දුව මේ නිකන් සාමාන්‍ය හොඳ උගත් කාන්තාවක් කියලා කියන තාත්තා මේකේ මේ අපි ලංකාවේ නියෝජිත වෙලා ඉන්නවා ඇඩ්‍රස් ලිස්ට් එකේ තියෙනවා. අපි දන්නේ නැහැ මොනවක්වත් දන්නේ නැහැ තාත්තා ඉන්දියාවට ගියයි කියලා. දැන් තාම බැරි වුණා අපිට ඉන්දියාවන් එකත් එක්ක සම්බන්ධීකරණය කරන්න. ගිය පාරාවට පස්සේ හුබුදු ආවා. ලංකා මේ මේකට ඇවිල්ලා අලුත්ම තොරතුරු දන්නවද කියලා ආවා මූත්‍රා ගැන. මොකක්ද කියලා. ඉන්දියාව පැකට් කරලා විකුණනවා. ඉන්දියාව දැන් මේ බෝතල් කරලා විකුණන්න පටන් අරගෙන. ප්‍රොඩක්ට් එක තාම දාලා නැහැ මේ රිසර්ච් එක සාර්ථකයි. ඉන්ටර්නෙට් යනවා නම් පිස් කියන වචෙන් දාලා තියෙන්නේ. ඒක බලන්න ඒක තැනක තියෙනවා මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න යුරොලොජිස්ට් උසස්ම එකන නැෂනල් ලෙවල් එකනාගෙන් බාරයක් කරන මිනිස්සුන් අහනවා දවසක බාරයකට ඇවිල්ලා මට මූත්‍රා ඩ්‍රයිම් එකක් දෙන්න කියන දවසක් එයිද කියලා. ඊට පස්සේ අරයා කියනවා මුත්‍රා පිළිබඳ විශේෂඥ කෙනා ඔයාලට පිස්සුද මේ අපතරවියක් ඒක කවදාකවත් වෙන්න බෑ මේ ලෝක වෙන දෙයක් නෙවෙයි ඕවා නිකන් ඔය ආසියා කරේ කතා කියලා. ඊට පස්සේ ලස්සන මෙයා සාකච්ඡාව ගෙනිලා ගෙනිලා අහන ඔබතුමා කියනවාද මේක විෂක් හෝ නොගත යුතුයි කියලා. අන්තිමට එයා කියනවා පුංචි ප්‍රමාණ ගැනීමෙන් නම් සාධාරණව සාර්ථක වෙනවා ලොකු ප්‍රමාණ ගන්න එකයි කියලා. හැබැයි අනුගේ මුත්‍රාමත් කැපයි. අනුගේ වුණත් ප්‍රශ්නයක් නෑ ඒ මංගලේ පරිවර්තන කිව්වේ නෑ ඒ පොත නම් ඒක ලියපු මිනිස්සයා මේ භයානක ඒ වගේ ලෙඩක් කියලා සනීපෙච්ච කෙනෙක් දැන් එයා මේ ඒක අනිකටට කියලා දෙනවා. ඕනම ලෙඩෙක් ආපුවාම එයා පුත්‍ර සාම්පලයක් ඉල්ල ගන්න. ඊළ බීල පින්නනවා. තමයි ළඟට එන ලෙඩාගේක බීල පින්නනවා. ඊට පස්සේ කියනවලු මම මෙච්චර කාලයක් මගේ දරුවගේ වකුගඩු අමාරුවක් කියලා මුත්‍රා කරනකොට සැරව ගියේ. ඉතින් දරුවා මගේ තාත්තා වෙනුවෙන් මගෙන් ඉල්ලුවා ඔපරේෂන් එකක් කරන්න. මම පොරොන්දු කරගත්තලු මාස දෙකක්. ඔබ මෝත්‍රා බිල පරීක්ෂා කරුවා සම්පූර්ණ ඔපරේෂන් එකට ගෙවනවායි කියලා. ඊට පස්සේ කිව්වලු මේ මෝත්‍රාත් එක්ක සැරව යනවා නම් අනිවාර්යයෙන්ම විස බීජනේ. ඌක බොනවයි කියන එක අනිවාර්යයෙන්ම විසක් නේ කියලා. පුතත් තර්ක කරාලු ඔක්කොම. එයා කිව්වලු මොනවා හරි කමන්නේ ඔබ මම මම ඔබේ තාත්තා. උඹට සල්ලි නැහැ මම මේ ඔපරේෂන් එකට ගෙවනවා මාත්‍යක් බිල බලපන්. සුමාන තුන බිල යන පටන් ගන්නකොට මේක නැති වෙලා. මාස දෙක ඉවරනකොට ඔපරේෂන් එකක් කරන්න ඕනේ. දැන් ඔක්කොම ලබනවායි කියලා ඒකේ ලස්සන කතාවක් ලියලා තියෙනවා. ඒක ගමක ඉඳලා තියෙනවා දුවලා දෙන්න අම්මයි. ඒ දෙන්නට තියෙනවලු මේ විශේෂ ඉන්ද්‍රජාල ශක්තිය. ඕන කෙනෙක් සනීප කරනවා. ගමේ ඉතින් ඉන්දියාවේ ඈත ගමක. ඉතින් කරගෙන කරගෙන ගියා මිනිස්සු ඔක්කොම දැන් ඩිස්ටන්සරේට යන්න ඇතුළු මෙතෙන්ට එනවා. ඉතින් අන්තිමට අන්තිමට බලනකොට තුන් දෙනාගේ දෙන්න මූත්‍ර දැන් ඉවරලු දෙන්න දෙයක් නැහැ. ඒ තරම්ම හැමදම ඩිමාන්ඩ් එක. කාටවත් කියන්නේ නැතිව අන්තිමට මේ මිනිස්සු කරන්න දෙයක් නැතුව දැන් ඉතින් බෙන්න බැරි නිසා කියලා තියෙනවා විශ්වාස කට්ටියට කිව්වලු මෙහි එන්න ඕනේ නැහැ තමන්ගේකම බොන්න කියලා. පහුවෙන්ද ගේ කඩලා එලවල දාලා ගමු. මේ මිනිස්සුන්ට ගහලා එලවල දාලා තියලා තොපි මෙච්චර කාල මේකද කෙරුවේ කියලා. ඒ සරලව දැන් අපි සූත්‍රාන් පාවිච්චි කරනෝනේ උදේ පාන්දර උදේ පාන්දර තමයි තුන්ුණයක් විතර ස්පීඩ් එක තියෙන්නේ. අනිත් වෙලාවෙ වුණත් හොඳයි. ඒ වුණාට මේ උදේ එකේ හොඳට කහට රස තමන් ඉස්සර දවසේ කාපු එකේ ආහාරවල තියෙන ලුණු වැඩි නම් අරමන ඔක්කොම තේරෙනවා. හැබැයි ඒක කියලා තියෙනවා කිසිම වෙන ඉංග්‍රීසි බේතක් ඇඟට දාන්න නම් පාවිච්චි කරන්න එපා. මුන්නම බේතක් අබනවා නම් මේක පාවිච්චි කරන්න එපා. මොකද ඒකේ රෙසිඩියුස් වල තියෙන අනිවාර්යම කාසිනෝ බේත. ඉංග්‍රීසි බේතකන් හැම එකක්ම තියෙනවා රෙසිඩියුස්. සයිඩ් ඉෆෙක්ට් එක ඔක්කොම යන්නේ වකුවඩුවට ඒ ටික යනවා. ඒකatov ගන්න හොඳ නැහැ. මේකෙදි මේ මේ කට්ටිය අභියෝග කරනවා ඒජ් වලට හරියනවා කියන්නේ. ඒ තුල තාම හොයාගන්න කැන්සර් වලට නම් බොහෝමත්ම ඔප්පු කරලා පෙන්නන ඔය චිකන් ගුන්ණිය තමයි ඊගාවෙක චිකන් ගුන්ණිය වලට දැන් බෙහෙත් නැහැ කියලා කියන එක හැදීගෙන එනකොට ඒ චිකන් ගුන්ණිය වලින් හැදෙන මේ මම කියන්නේ ටොක්සින්ස් තියෙනවනේ ඇඟේ හැදෙන ටොක්සින්ස් ටික ටික මූත්‍ර වල පිට වෙනවා ඒක බොනකොට ඇඟම හදා ගන්නවලු ඇන්ටි ටොක්සින් ස්වාමීන් වහන්සේ ලෙඩක් නැතිකොට සාමාන්‍ය හැමදාම බොන්න ඕනේද නෑ ඒක ඇත්තට මේක ඔප්ෂනල් කියා ගන්න පුළුවන් ගාන්න පුළුවන් ගේ ගෑමෙන් උරා ගන්නවා. එනත්තම් සාමාන්‍ය ප්‍රමාණය ලැබන්න පුළුවන්. හැබැයි පටන් ගන්නකොට වැඩිපුර බිව්වොත් බොහෝ විට නරක ප්‍රතිඵල දෙනවා බය වෙනවා. මොකද උංගාවක් ලෙඩ ඇවිසෙන. ඇවිසලා ඉසගි වමන යනවා. මේ නිින්දයන් නැතුව යනවා. ආහාර අරුචි එනවා, තෝන්තු වෙනවා. මොකද අර එකපාරට මේ යුරික් ඇසිඩ් ඔක්කොම එළියට දානවා. ඉතින් ඒක නිසා කියනවා මුලදී ටික ටික ටික ටික ටික පුරුදු කරලා මේ මේ තේ හැන්දක් විතර ගන්න කියන්නේ. ආ බොහොම ටිකක්. පටන් ගන්නකොට ඒක දෙහිවල මේ ඩොඩන් ඉස්මට දාලා ගන්න කියලා. දීපා. ඔය දැන් ඉන්දියාවේ හදන එකට එක එක ෆ්ලේවර්ස් දානවා. ඩොඩන්, දෙහි, මාකට් මාකට් ප්‍රොඩක්ට්. ඒ කියන්නේ ඩොඩන් දාන්නේ එතන අර අප්පිරියා ගැටියන. නේ නේ ආන්නේ නිසා. එච්චරයි. නැත්නම් අවශ්‍ය නැහැ. ඒක දේහෙන්දරින් වැඩි ප්‍රමාණයක් පොඩ පොඩ තමන්ට වැඩි කරගතයි. අර <laughs> ඔක්කොම සාවකයෝ. හරියට කියලා කිව්වේ. ඔක්කොම සාවකයෝ. ඒ ඉස්සර අපේ අපේ ගමෙන් ඒ වගේ අම්මා අම්මා කරන්නේ ඒ දැන් ඒගොල්ලන්ගේ අර දිවේ මැරියම් බැඳෙනවනේ. කාරම් බැඳෙනවා. ඔව් ඒකට කරන්නේ අම්මා අර නැපි එක ඒකට චූ කරපුවාම බබා ඒක අරගෙන මේ ග්ලිසරින් ග්ලිසරින් කාලා කරනවා. ඔය බැල්ලියක් බලන්න කාදාල් පැටල් චූ කරනවා අහක දානද කියලා ඔක්කොම දුන්නා. හැම හැම සතෙක්ම Tamange පැටව දාන මේ මූත්‍රා ටික ඔක්කොම බොන. ඒකෙන් තමයි කූඩුස් දෙන්නේ. මේ වෙලෙම ලාමයේ චූ අරන් දෙනවා. ඒ අර ඒ විෂනීලී විෂනීලී තයිලයට මේ මාතේ ඔයලා ගෙනත් උන්න මට. අනික සීදා යනකොට නොම්බර එකේ මේ ඒකත් බඩේ තද අසි උෂ්ණක් නේදී. නැන්දර කොහොම හරි මොනම මොනම බේතක්වත් වෙනම ලෙඩක්වත් එක්සෙප්ෂනල් නෑ. ආවිචාරණ. නෑ පොඩ්ඩක් පටන් අර ගන්නවා. එන්නේ එන්නේ එන්නේ වැඩි කරත හැකි ඕන ප්‍රමාණයකට. අපේ පරිපරිදෝරු මේ ඉස්සරම නිලා දිහාම බලංගු නානදමයි කියමු දෙලියලා තියෙන පන්සලේ හිටියොත් මේ වගේ අරන්නේ මේ බාගෙට පිස්සු මිනිස්සු. ඌට කිව්වොත් මොන හරි එපයි කියපුවම කරන්න. එයා හිතුව යනකොට උඩුළු ගන්නවා. එතෙන් තිබුණානේ මිනිහෙක් විතර උස දෙඹරයක් බඳලා. ඊට පස්සේ කොළු මේ සිමියන්ත කවුද කරලා ওই පැත්තට යන්න බෑ මිනිස්සු. මේ ඔබ පැත්තක බලන්න. ආරයක ගිහලා උඩල්ල පැත්තට දීලා තියෙන මුළු දෙඹරට. කැව්වට පස්සේ හ්ම් ගාලා විසනලු හාමුදුරුවෝ කියලා දොර වහගත්තලු. මීයා කාට දෙඹරු කාලා කාලා කාලා කාලා ඇවිල්ලා බලනකොට සීමුර්ජා වෙලා. ඊට පස්සේ මිනිස්සු ගිහිල්ලා තියෙනවා පුළුවන් තරම් බෙඩ් හොයන්නේ. මෙවන් සැරසී මේ මොලේ බාගෙන මේ ගාන්ති පැත්ත ගිහලා පොල් කට් එකට මූත්‍රා කරලා කටටත් පක් කරලා ඇඟ පුරාම ගෑවා. ඊට වෙදා එනකොට ඒක තමයි පෙරවදන එළියලා තියෙන්නේ ඒ මේ ඒ එළියලා තියෙන්නේ අර මේ ඉන්දියාවේ ඉන්න හාමුදුරනේ ගිය හාමුදුරගේ පොතත් අපි අරගෙන ඉතු ආපස්සට දැන් මුද්‍රණය කරන්න කියලා. ඒ හාමුදුරුවෝ කියලා තියෙනවා මම මේවා කියන්නේ කියලා මුගාක් මාව මට නිඳා කරાવી. මට බණීවි නමුත් නිিন্দা කරනකොට හරි hina ගියොත් ඒ hinaවෙන් ඒ ඇත්ත සනීපේනවනම් ඒත් මට සපයි. මට බැලලා සතුට වෙනවා. මේක හරි යාරි මේකක් තියෙන්නේ මේ ඇත්තට බලනකොට Hindu ආගමේ පිළිගන්නවා මුස්ලිම් ආගමේ පිළිගන්නවා කතෝලික ආගමේ පිළිගන්නවා බුද්ධ ආගමේ තියෙනවා හැම ආගමකම ගැඹුරට යනකොට යේසුස් වහන්සේ කියලා තිනවා you have drink water from thy your own system කියලා. උඹේම සිස්ටම් එකේ වතුර බීපන් කියලා. ඉතින් කිසි කෙනෙක් ඉන්ටර්ප්‍රිට් කරලා නැතිලු. ඒ ආම්ස්ට්‍රෝන් තමයි ඒක බලලා එයාට යුද්ධයට යනකොට සයිරෝගේ නිසා යුද්ධයට බාර අරන්නේ සිබලෙක් විදියට. ඉතින් මෙයාට ඊට පස්සේ සයිරෝගට වෙදකමුත් නැහැ. විශ්මංශන කොන් වෙච්ච නිසා මේ වචනේ නිසා මුත් අපි. එයා තමයි මොරාජි දේසායිට මතක් කරලා දීලා තියෙන්නේ. ඉස්ලාම් කරලා තියෙන ඇමරිකා මේ මේ එංගලන්ත ජාතිකේ. ඒ පුත දැන් හරි ප්‍රසිද්ධයි. ඈ? water of life. water of life. දැන් හරියට පොත් තියෙනවා දැන් 10ක් 15ක් විතර ප්‍රොෆෙෂනල් ලියපුවා. ගාක් ඉන්දියන් තමයි. water of life water of life නැත්නම් golden fountain water of life elixir මොනෝගේ එක එක එක එක පැතිලි විස්තර කරනවා website හතරක් පහක්ම තියෙනවා පොතේ පිටිපස්ස ඔක්කොම මම දාලා තියෙනවා හොඳයි අපි දැන් විලාව විනාඩි 11ක් වැඩිපුර ගත කරලා තියෙනවා අද තමයි අවසාන අපි හෙට බලාපොරොත්තු වෙනවා අතට විතර වගේ ලොකු සාමාන්‍ය සම්මෙත කතා කරනවා කියලා. ඒකත් අපි මං කිව්වා ගාමිණී මාත්‍ර කතා කරන්න කියලා අතට විතර එකතු වෙලා ලොකු සාංශ වන්දනා කරලා හෙට උදේ දානින් පස්සේ මම හිතනවා කාටත් අපි අත විතර ප්‍රශ්නයක් නැහැ නේ අතට එකතු වෙමු. ඊට පස්සේ විසිරියම් තමයි අපිට කියන්නේ. අද හවස අවසන් ධර්ම දේශනාව හෙට දවසේ මොනවාක්වත් වෙන අයිටම්ස් මොනවාක්වත් නැහැ. හැබැයි කාට හරි අවශ්‍ය නම් ටිකට නැතලා භාවනා කරන්න ඒක ප්‍රශ්නයක් නෑ. මම විනාසිය කිව්වා ඇයි මේ කලින් නැතර කරන්න කියලා. මොකද එහෙම නැතර කරන්නේ නැහැ සාන්ත මම 22 තමයි දින දීලා තිබ්බේ කියලා. ඒ සාන්ත හිතාන්තර 27 හරි 27 කියලා මට හරි පාළුයි දැන් ඕගොල්ලෝ ගියාම කියලා මේ දිගට කරගෙන යන්නේ. යම අපි කිව්වෙම 14 ඉඳලා 22 දක්වා ඉන්නවා අනුර මහත්තයා අරුණ මහත්තයාගේ මීටරක මාර්ගය. අපි ඉස්සෙල්ලා කතා කරගත්ත 24 වෙනකන් කියලා. පස්සේ තමයි ස්වාමීන් වහන්සේ 22 කියලා දන්නේ. අපි හිතන්නේ දවස් 10 කියලා. තා ගන්න අයිතියක් තියෙන ඕනම කෙනෙක්. ඒක නිසා රත්තියගේ බාට ඉතුරු කරලා හොඳයි එහෙනම් අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව නැවත කරනවා.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 පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය